හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි අපි අද භාවනා වැඩමුළු දෙවෙනි දවසේ අපේ වෙලාව වෙන් කරලා තියෙන්නේ ධර්ම සාකච්ඡාවක් නැත්නම් අමතන සුද්ධ කිරීමක් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක්. ඒක සම්බන්ධව අන්නයි සම්බන්ධ වෙන අය විචිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. අපි විචිත ප්‍රශ්න වලින් සතිವಾರයේ පටන් ගනිමු. යත්‍රාණිකව ආරම්භ කරනවා අතරමඟ වෙන ප්‍රශ්න ප්‍රකාශන ශෝධ වේචන කියනවා නම් කර්මා කරලා අවස්ථානුකූලව සමාගත කරන්න කියලා. ආරම්භයේදී අපි විචිත ප්‍රශ්නට අහු කරමු. ගරු ස්වාමීන් වහන්සේ පර්යන්කේදී හුස්ම රැල්ල සතියේ පිහිටුවා භාවනා කරගෙන යාමේදී තරමක හුස්ම සංසිද්ධියන අවස්ථාවල එක්වරම හුස්ම ගැනීමේ රිද්මය අභිබවා ගැඹුරු ආස්වාසයක් ගෙන දීර්ඝ ප්‍රස්වාසයක් සිදු වේ. සුසුම් හෙලීමක් වෙන්නේ. මේ පෞරුෂයේ ඇති ලක්ෂණයක් නිසා ඇතිවන්නක්ද වෙනත් හේතුවක් කරන කොටගෙන හටගන්නක්ද නැත්නම් සාමාන්‍ය සිදුව සාමාන්‍ය සිදුවීමක් මේක සාමාන්‍ය සිදුවීමක් සාමාන්‍යයෙන් පටලවිල්ල බේරගන්න කියන එකම ක්‍රමේ මේක කරන දෙයක්ද සිද්ධ වෙන දෙයක්ද කියලා විතරක් බලුවොත් මෙහි ඇතුලේ තියෙන අවුල නතර වෙනවා ප්‍රශ්නේ ඔබ කරලා තියෙන්නේ කරන දෙයක් පිළිබඳ ඇත්තටම හිතගත ආනාපාන සංසිඳන පොතර මේ මේ වෙලාවට ගැළපෙන විදිහට ඒකේ රිද්ම වෙනස් කරගන්න එක තමයි මේ පද්ධතියෙම ඉන්න එක. ඉතින් යෝගාවචරයට තියෙන්නේ ඒක ස්වභාවික දෙයක්. එහෙම එකපාරට දීර්ඝ උෂ්ම සැලක් ගැනීම සතියට බාධා කරනවත් නැද්ද කියන එක බලන්න කියලා. ඉතින් ඒක සතියට බාධා කරන්නේ නැත්තම් ඒක පද්ධතියෙම වෙන ස්වභාවික ක්‍රියාවලියක් නම් යෝගාවචරය කියන්නේ ආනාපාන හොඳට සංසිඳන යනවා සංසිඳනට ගොරෝසු ආනපාන ගන්නවා. සියුම් ආනපාන ගන්නවා. ඊට පස්සේ අර සියුම් මට්ටමට ශරීරයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනකොට එයා වරින් වර බැලන්ස් කරන්න ඒක පාට ශ්වාසයක් ගන්නවා. ඊට පස්සේ ආය සියුම් ආනපාන ඊට පස්සේ ආය ශ්වාසයක් කරනවා. ඊට පස්සේ අති සූක්ෂම ආනපාන කරනවා. ආනී ක්‍රියාවලියේදී සිද්ධ වෙන දේ කරන දෙයක් කියලා බාර ගන්න එපා. ඒක නිරීක්ෂණය කරන්න ඕනේ. කරන දෙයක් කරන දෙයක් කියලා කරන දෙයක් අද කියලා කියන්නේ මම ආරාධනා කරන බලන්නේ කියන්නේ කෙරෙන දෙයක් නෙමෙයි කෙරෙන දෙයක් නම් උත්සාහ කරන්නේ මේ දේ කෙරෙච්චි තමගේ සතිය කැඩෙන්නේ නැතුව පවත් ගන්න පුළුවන් නම් ඒක ලොකු දියුණුවක් එහෙම නැත්නම් සතියේ විවිධාංගීකර දෙවීමක් විචිත්තත්වයකට පත්වීමක් කියලා කියන්නේ. දිය බන්තේ In walking meditation, I was observing the touch of the left and right feet on the ground. Then I observed tension building up and the heaviness of the calf muscles. This gradually moved towards the thigh muscles in both legs. Experience lightness of the arms just dropping from the shoulders and at times numbness in both hands and a pinning pain then experienced waves and energy-like movements in facial muscles which gradually migrated towards the top of the head where it ended up. Could you please explain this? That's another part. So there's a two ways. One thing is, when you are developing mindfulness, sometimes you fix the attention to one single point and when you are observing that particular point, for example, when you are walking, if you are focusing the point on the sole of the mm, leg, then that is your focal point. When that is become familiarized, mindfulness naturally spreading off, and then not only it is observing the sole, it's going to observe the ankle muscles, ankle bones, how the, the transference of the pressure and the movements happen. And then the now that does not indicate the soul experience is dropped. That what happens is while you are observing the pressure on the heel, the middle and the toes, still you can see the, how the pressure transfer is happening in the uh, ankle muscles and then you can see the calf and then you can go to the uh, knee muscles and then the hip and then go to the backbone. It goes up to the uh, atlas uh, bone and then to the head and ultimately it is slowly, slowly spreading. Therefore the commentator this is යථාපාකටං විපස්සනා විනිවිදෝ පච්චා අනුපහත්තන්ති උපායන උපට්ඨ වෙත්ත සම්පසිතම්. Whatever the prominent thing, you take as the starting point. And you try to familiarize it. You try to master it. When you say familiarizing, two things happen. detail of that particular point increasing qualitatively and quantitatively also the mind develop capacitization. While observing that, it can see yet another aspect, little outside, and then again, again it is developing. So, the quality and quantity increasing, depth and the width of the mindfulness slowly, slowly increasing. So, ultimately, it leads to the omniscient knowledge, no limit. Therefore, what you do is, you take what is possible, what is capable, what is uh, naturally arising, master it. By mastering, this quality and quantity increasing happens. No limits. So this is the only point where we are going to use the full capacity of the human brain. Otherwise, our human brain for our day-to-day -day life, we are using only 0.2 of the human brain. Because we are in a rut. We are always working in the same way, Sunday morning to the Friday evening, we are already scheduled thing, we are like puppets. And the weekends, we have so much of things and spread, spread very quickly. And again you start with the Sunday morning, Monday morning, and the Friday evening, again you are in the man machine. And ultimately you are ending your whole life using maybe a fraction of the brain. So other parts of the brain is an endowment, it's a gift, we never use it. We think by handling so much of thing at a time is the best way to increase in the brain activities. But the opposite is the truth. You take one single point which is not significant, not economically, politically and socially important, but with our own way. And once that you gain the ground, ultimately this training and this uh, diversification and multifaceted growth ultimately goes beyond your body. You can understand the person nearby and why he is behaving like that. Because you know your all the facets, you know all your emotional activities and kind of thing. So therefore, the meditator, start with what is possible, what is prominent, what is conspicuous, and which is not going to give political, social and economic gain, you do it for the sake of doing. You do it on the spiritual basis, you do it in the religious basis, and once you develop the mastery on one particular single aspect, ultimately mind start to grow, that growth is very natural. Never it you contradiction, never it you friction, never it you any complication because you just let the mind to let the mindfulness to spread. And uh, still you keep the track with the, the primary pivotal point you take. And when it is growing, many, many dimensions, starting from physically to the mentality, and then what you call me and not me, present to the past and the future, from this point to reference other points, and from one particular person to other person. So ultimately your knowledge becomes the universal. And that is how the Buddha gained all the knowledges. Uh, whatever may be the understanding you gain through this mindfulness is not the acquired knowledge, not a second-hand knowledge. It is directly with the person, uh, direct touch and under the nose experience. And ultimately you find your brain, your mind, your body has complete knowledge as far as you are searching the knowledge outside, this is get crippled, this is get paralyzed. But you believe the present moment, the very understanding, very direct touch is surpassing all the external knowledges. Because external knowledges are second-hand. They are dead. They are, they are carcasses. But this very understanding is very lively and therefore whenever you are experiencing this kind of thing, you are worth claiming that I am living. otherwise you are a dead body. You are living on the past memory. You are based upon the knowledge from the others and all are deductive. And this is not. This is at the beginning no political or, or economical or social gain. But ultimately when it's spreading, you can understand what a waste of time to devotion time for the other's knowledge. Other's knowledge is necessary for the communication. So, but to communicate, you must have your own source. So, being we human, if you are not tapping the original source and depending on the external knowledge, external equipments, external formulas, and external supply and demand, so much so you are a slave. You are just becoming a slave to the externally. But when this kind of a knowledge point happen, you still, you have your slavery, you have to depend on the others. But when this knowledge come to certain uh, proportion, you understand you are mastering, not your mind, you are mastering the human mind. You are not mastering your body, you are mastering the human body. That means the whole emotional evolution of knowledge uh, going to become already prepared table. It's in the seven, you can use as it as you like. But the thing is, these things, this kind of a uh, original kind of gathering and the momentum, uh, need so much of energy. So much of energy. So that Buddha says, earlier the better. Start as early as possible. And then let it grow. When you are growing, uh, that is not time to do trial and error, cross-checking. And ultimately you find the distance between the Buddha and you, distance between the omniscient knowledge and you, distance between the, the other universe and you, becoming closer and closer. Everything you become the center of the universe like. This is not I am talking about any pride or any bragging or kind of thing. This is the value of uh, first-hand experience. So this is the one slowly, slowly humankind is losing now. Because we are so much depending on the education. All rotten knowledge, all second-hand knowledge is ultimately beautifying your knowledge, your, your present moment. And uh, making interested about your slavery, always depending on someone's knowledge, or seconded by someone this knowledge is your own, seconded by your mindfulness, and then you feel the life, the vital energy, the life uh, or living is going to happen. So this is quite natural and uh, beautiful thing of it is it has no respect to the male-female. It has no respect whether you are Buddhist or non-Buddhist. No, irrespective of whether you are ordained or non-ordained, irrespective of whether you are young medium, or old age, this is not talking about the time and space. It's completely beyond time and space, because it is happening in here now, here and now. So, anyone who is concerned about own well-being, own compassion, uh, this is the source. So therefore, just like the question, these are natural process to indicating something happening uh, in our career, in our meditative life. So uh, both the questions have their own criticism. Even if it is happening such a healthy way, the two people are questioning the same thing. They are not ready to accept as it is. They want to have external uh, secondary. This is what we call which feature means even if it is happening under one's nose, under one's very nose, that particular person has used to, should have a verification. They are not strong enough to verify by itself. That is why the Buddha says you must have faith on the Buddha at the beginning or oh, someone more expert on that. And what happens when the maturity happened? you need no any second person to. Uh, secondly, for need for any verification. So when you go there, you develop your own original source uh, with that, without the help of the second person, you can be independent. The second part is, uh, moving to the legs, I felt a lot of different tissues of which the body is made. With the heaviness and tightness of the leg muscles, I experienced the pain involved in moving the body and so the body has suffering. So this, this uh, we call the tension, we call the friction. Uh, this tension and friction is the life. It is nothing but torturing and burning. This is the truth of suffering. So if you are not looking at the movement of the leg as such, females are very happy to see the Males link, but with the, the desire, with the, uh, with the craving. And the males are happy to see females' legs, but never through the experience, so it is leading to defilements. But this is leading to understanding. So this is the way whenever the mind goes external, full of defilements. Whenever the mind goes internal, it's a huge amount of knowledge, and ultimately you find each and every moment you are living, nothing but a friction, nothing but a torture. So truth of suffering is ever speaking. But we are not ready to listen it. We wish to listen others' music, others' visions, external thing, because this is little irritating, little bit, uh, little bit boring, little bit monotonous, and ultimately you end up with this friction. Therefore, when the Sariputta used to say, whenever you experience the truth of suffering, Pilanatto, Santapanatto, Viparinatto, Viparinatto, Sankatatto, Pilanatto means torturing. Life means torturing. Santapanatto is burning. Viparinamatto, ever-changing facets. Sankatatto, never depending on one single variable, it depends on number of variables. So look in, whenever you look at truth of suffering is there. But we do are not happy to see it. We think something wrong. We think something not enough salt or not enough condiments like. Therefore we look into the others and ultimately what happens is each time you are looking at you miss the bus. You are away from the truth of suffering. So this is for this kind of experience, you must not meditate for years. If you really instructed in the morning, evening you can touch the truth. Or if you meditate for seven days, you can get it. For the maximum seven years the Buddha says. But the thing is, even if it is so conspicuously and prominently showing, our mind is not happy to accept it. That's only the problem. Truth suffering is everywhere. But we want to overlook it. We want to see something desirable. We want to see something giving egoistic and conceit. And therefore we want to claim that knowledge, this is me. And this knowledge not belongs to anybody. else. It won't give any conceit. No one can deny it. But the thing is, we wish not to have it. Our desire, our aim Eat is a carrot, uh, the donkey behind the carrot. We are waiting this carrot to eat. So ultimately donkey is being used as a draft animal. So that is the, the desire. That is the, the craving nature pulling us like a bull with the no string, we are being pulled from the present moment and from the truth of suffering, and we expect uh, something very beautiful, something made up, something make up, something facelifted, something glittering. But that indicates that whatever that kind of thing, never have any traces of the truth. Truth is lying behind back at home. So we are always outwardly. So this is very uh, obvious thing. And this has no any religious behind Teachers, if you know any, any spiritual bearing also, unless otherwise you give a spiritual value, because these are common language of the elements. Elements are talking with this language, but we are not happy, we are not familiar with this, so therefore, uh, whenever someone is going to write it, present it, no one wants to listen to it. They want to listen to the aesthetic thing, poems, diagrams, drawings, fightings, and all the kind of thing, but this is they were speaking, Lokahandra used to say, Dhatu, the elements are so profoundly talking, so profoundly presenting it. We are other-directed. We are always other-directed, so elements are really speaking, but no one to listen. And we think we are waiting to the Buddha, Mittaya to come and tell the truth so that we will get enlightened Or we will say another magical person come and do a blessing and then you will get enlightened. So that is the way we find easy ways. But the truth is back at home. මහන්සේ ප්‍රශ්න තුනක් ආවා මම ඉතින් ගැන කිව්ව නිතරම ගැටුම අකින්න පුළුවන් කියලා ඒ ගැටුම අකින්නකොට ඉතින් අර පුරුදු වෙලා තියෙන ස්වභාවය නිසා ඒක ගැන කලකිරීමක් පොඩි ඇති වෙන්නේ කලකිරීම නෙමෙයි උපේක්ෂාවද පිටිව ගන්නවා අපි කියන්නේ වෙනවා ගැටුමට වෙන නමක් දාන්න. ඔකට ෆ්‍රික්ෂන් ඔකට කියනවා ඝර්ෂණ කියලා. ෆ්‍රික්ෂන් කියන්නේ. මුළු ජීවිතේම ෆ්‍රික්ෂන්. ෆ්‍රික්ෂන් එක නැති වෙනකොට හරි බාර වෙනවා. ඉතින් බලන්න චිත්‍රපටයක් බලනකොට ෆයිට් එකක් නෙදේ මහා නමුලක් සින්දුවක් කරේ නැත්නම් අපි බලන්නේ කියලා තියෙනවා. ඇක්ෂන් පැක් වයිඩ් ස්ක්‍රීන් කියලා කරනවා. ගැටුම වැඩි. ඉතින් අපි මේ චිත්‍රපට වලට අපුඩු කරලා බලමු. මොකද අපිට මදි මේ ගැටුම අපිට ඕන තව පික්චර් එකක් ගැටුම. ඒ චන්ද්‍රම් කියනවා මේ මෙක්සිකෝ වලට ගියාලු මම දන්නේ ඔගී කාලේ වෙන්න ඇති. ඊළ බලපුවම මේකේ ෆිල්ම් හෝල් එකේ ස්ක්‍රීන් එක කොන්ක්‍රීට්. සාමාන්‍යයෙන් මේ ෆ්ලෑෂ් එක වදිනකොට එන හීට් එක කොන්ක්‍රීට් පුපුරනවා. ඒක සාමාන්‍ය ත්‍රියක් දාලා තියෙන ත්‍රියේ ප්‍රශ්නේ අහකට දැනට යන්න පුළුවන්. කැන්වස් එකක්. කැන්වස් එක තමයි 3D තේරෙන්නේ. ඉතින් යන්නේ නැතන මේ කොන්ක්‍රීට් වල. එනවා ඉතින් ආගෙන පික්චර් වල අයිතිකාරයෙන් අහලා තියෙනවා මේ දන්නගෙනගේ ඇයි මේ මේ කොන්ක්‍රීට් දාලා දෙන්නේ. ඊළඟට කිව්වලු මේ මේ ඔක්කොම ඉන්නේ කවුවෝස්ලා පික්චර් බලන්න. පයිට් එක කරනකොට පිස්තෝල අරගෙන තියෙනවලු මේ දෙකට. ජීල් ගන්න අතර එන්නදලු කොල්ලගේ පැත්තට අප්සෙට් එකක් ගිය ගමන් පිස්තෝල හැම දෙන්න දෙකක් තියෙනවා ඊට අතට තිරයක් දැම්මොත් බේරෙන්න බැට කොන්ක්‍රීට් එකට පිස්තෝල වැදුනට ප්‍රශ්නයක් නැහැ ඒ නිසා තිරයට දාගෙන කොන්ක්‍රීට් එක. මේ චිත්‍රපටය බලනවත් ඔයාලට ෆයිටින් කියන එක. හැබැයි ඒක චිත්‍රපටය වටගෙන තියෙන අපිට පිස්තෝල වලට කියන්නේ. ඒ හැම නැත්තම අල්ලපු ගෙදර දෙයක් හරි ගන්න අපෝරේ ඉතින්. අපේ ගෙදර කොටියක් නැත්තම් කතරේ බල්ල පොරේ ඉතින්. නිවුස් බලලා වරි කරනවා. නාම කතාවක් බලලා වරි කරනවා. වරි එක නැත්තම් යන්නේ නැහැ නේ මේකේ. වරි කොම්බල කරනවා. නතර මාතු කිසි රසක් නැහැ නේ කැලලක් දාගන්න නැත්තම්. ඒක මේ සතෙක් කුණු වෙච්ච කැලලක්. ඒක ප්‍රශ්නයක් නැහැ. මේ මුළු ජීවිතේ පුරාම අපි මේ ඩ්‍රැමැටික් කරගන්න මෙන්න හැපෙන්නේ. ඒක තාත්තටම බලවත් කරුණුයි. අනවයිද තේරිම නැත්තම් ඉතින් කිසි කිසි නෑ කිසි කිසි කිසි කිසි. මේක තමයි ඉන්නේ. එන්න නැටක් කඩාගත්තොත් ආටයක් බිනගත්තොත් උන්න ඉතින් පස්ස ගහගෙන ඉතින් චතුර්කාණ පටන් ගන්නවා බලන්නකෝ ඇටේ විතරකින් කොන්ද ගැටුණානේ. හරි නිකන් ඇවිල්ලා මේ ඒකට දීලා වෙන ඊළඟට කන පරිප්පුවක්. මුළු ජීවිතේම ඝර්ෂණයක්. මුළු ජීවිතේම දැල්ලෙන ඉටිපඩනක් වගේ බර්නි. ඉතින් අපිට ලස්සන ජීවත් වෙන්න ඕන හැබැයි මේක දකින්න කැමති නැහැ. වෙන කෙනෙක් වැරද්දක් කරනවා අපි චෝදනා කරන්න හරි ඉක්මන. මොකද තමන් තුළ තියෙන මේ ගැටුම, තමන් තුළ තියෙන මේ ඝර්ෂණය එහෙම නැත්නම් මේ දැවෙන ගතිය ජීවිතය කියන්නේ මේකයි කියලා. ඇති බුදුදහම කියන්නේ කොලොස් කින්නකින් දැවෙනවා. රාගක් රාගක්ඛයෝ දෝසක්ඛයෝ රාගාදී දෝසක්ඛී මොහක්ඛී කියලා. ඉතින් වැඩියෙන් වැඩ දෙවන්නේ අපි තමන් ළඟ නැත්නම් බලන්න යන්නේ. චිත්‍රපටි ලෝකේ කියන්නේ සංගීත ලෝකේ කියන කියන්නේ එහෙම නැත්නම් දේශපාලන ලෝකේ කියුවා ඒ ගින්න වැඩියෙන් තියෙන තැන තමයි. ඒක හරි ඇට්‍රැක්ටිව්. ඒ නිසා අපි ජීවිත ඇතුළත කොහොමද කෙලස් වලට යන්නේ. දුමාකාර කෙලස් වලට අල්ලගතියක් තියෙන්නේ. ඒක සමාජයේ ජාතකාර ගතිනේ සමාජව ශිෂ්ටාචාර සමාජව ශිෂ්ටාචාර නැහැ කියලා. ශිෂ්ටාචාර පැත්ත ගත්තා, තාජීත පැත්ත ගත්තා. සමාජයේ විසින් අගය කරලා තියෙන සේරගෙම කරන කුප්පණ ගතිය එක්සයිට්මන්ට් එක. ඒක තමයි අද තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් වල පළවෙනිම ක්‍රම. දකින්නකොට මිනිස්සුන්ගේ අලුත් අදහසක් කුප්පලා දුන්නොත් මාකටිං කොමෝඩ කොමෝඩිටිස් විකිනවා වැඩි. ඉතින් මම ඒ ඒ ඒ ඒ විලංග ලෝකේ ජීවත් වෙනකොට ඒක ඒක නෝම් එක වෙනවා ඒක සකන් නේචර් එක. ඊට පස්සේ මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ තමන්ගේ ඇඟ දිහා බලලා තමන්ගේ ආනපාන දිහා බලලා තමන්ගේ සක්පන දිහා බලලා කතා කරන ජීවිතයක් වෙන්නේ අන්සෝෂල් බැක්වර්ඩ් මේ කිසිම සමාජශීලී නැති දෙයක් වෙන්නේ නිකමටාගේ පුත්‍ර ඥානanse වැඩිගෙයින් එළියට බහලා මේ හිඟන ජීවිතයක් ලෝකේ උත්තරම ජීවන රටාවක් කියලා පෙන්වෙන්නේ නැත්නම් අපි ඔය කෙනෙකුට පෙන්වන්න පුළුවන් කියලා හිතනවා දුයනදී ඉස්සලා ඊට පස්සේ පහළ වෙන්නේ ඉස්සලා ආජීවක හිටියා නැත්නම් පහරට ශ්‍රමණයෝ හිටියා. ඒ ඔක්කොටම කිව්වේ සමාජයෙන් කොම් වෙච්ච සමාජයේ ඉන්න බැරිකමට අල්පත්තක ගිය කන්නේ. නෑ දැන් හොයලා බලනකොට මේ මිනිස්සු තිබුණු බමුණ බමුණන්ගේ තියෙන මේ අසාධාරණ නීතියට විරුද්ධව ගියපන්නේ. ඒ මිනිස්සු කියන මේ බ්‍රාහ්මණ ආගමේ දැනුම තියෙන මිනිස්සු තිබුණේ ওই මිනිස්සු අතේ කියලා. බ්‍රාහ්මණ කාරණ දැනුම මිනිස්සු ටික විතරයි තියෙන්නේ. ආජීවකෝ කියලා කියන්නේ සම්මනියෝ කියලා කියන්නේ බමුණන් හිටුණ දැඩි බදදහරි. දේශපාලන ක්‍රමයේ කඩාගෙන ගිය එකක්. ඒ නිසා බමුණු අතරදී මොන මේ මිෂන් පුදුම ද්වේෂයක්. මේ බමුණු සාහිත්‍යය ලියලා තියෙනවා. ශ්‍රමණයන් පිළිබඳව. අන්තිම පහ. මොකද ශ්‍රමණයෙක් වෙන්න පුළුවන් ඕනේ කුලයක මිනිසෙක්. ජීතමන ජීවිත කරන ඕනේ කුලෙක මිනිස්සු. ඒකට මිනිස්සු වැන්දොත් මේ මිනිස්සු බමුණන් තිබුණ වැඳිලා නැහැ. මනෝවිද්‍යාව අධිකාරී ශක්තිය නැති. දැන් ශ්‍රමණය කරන්නේ අපි වඳින්න මොකක්වත් ඕනේ අපි අතපල්ලේ වැටිලා අපි ඉඳා කාලා ජීවත් වෙනවා. මොකටවත් නෙවෙයි මේ මේ මේ සිටි තියෙන මේ පාහර දේශපාලන ක්‍රමයට කැමතියි. අපිට ඕනේ අපි එක දෙයක් ජීවත් වෙන්න. මේ ඉඳාගෙන වෙන විශාල සතන. ඒ සතනම තමයි උතුතර නැතිවට දරා ගන්න බැරිදී. මගේ පුතත් වැඩිකටින් පැනලා ගිහින්. නිකන්ෙක් බාරපත් වෙනවා. උතුතර නැතිවට උඩුගායට වස්ත්‍රයක් අඳගන්න මට වැටුනා කියනවනේ ඊට බහලා තින්නේ. එතකොට ඇවිල්ලා කිව්වලු මාමනි ඩාම් පේනවනේ පුතා කරන වැඩි. රජගෙදරින් ගිහිල්ලා ඇවිල්ලා රජගෙදර ඉස්සලා හිතා ගන්න. අපි වංශය දැලි ගන්නවා. ඒක ඒක ලොකු අභියෝගයක්. සම්බුදු කෙනෙක් පහළ වෙච්ච නිසා අපි වගේ කටේට පොට්ටක් ඉඳ තියෙනවා. ලොකු සම්මිනක දවසක් කියනවා මිත්‍රිකල දැන් 10 ට විතර කියදී හංසෙලා මමත් අස්ථාන කළ යන්න හදන ලාවේ මම මේ නම එනකන් කල්පනා කරලා හිටියේ ශාසනයක් නොතිබුණා නම් අපි වගේ මිනිස්සුන්ට මොකද වෙන්නේ කියලා. කිසිම සමාජ ක්‍රමයකට මම අඟ වෙන්නේ කැළඹෙන්නේ නැහැ. ලහිත ප්‍රතිගුණා නම් මොනව වෙයිද කියලා හිතා ගන්න බෑ. උගුරු ගත කරන ඔය එක ජීවිතයකවත් මොනම රසයක් අත්කර දෙන්නේ මොකද මම ගත කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ ඕල්ටරේට් එකක් නොතිබුණා නම් හදන්නත් බෑනේ අපිට ඕන. මේ බුදු කෙනෙක් ඇවිල්ලා තියෙන තියෙන්නේ කුංචි ඉද. කායි හෘදයක් ගන්න කාලා. කුයි හරි වැතුරක් කියලා නොදියගෙන. ඒ තමන්ගේ ජීවිතේ තමන්ට නරඹ මට්ටම් තමන්ට කියලා ඉන්න තියෙන ජීවිතේ. බුදු කෙනෙක් ඇති කරලා දුන්න නැත්නම් කරන්න. ඒක උගල දකින්නකොට නොරි කියලා හිතෙනවා. මොකද කරන්නේ? බුදාගෙන කන්නේ ඔබනේ. ඇදගෙන නාන්නේ ඔබනේ. අපිට කියන්න තියෙන්නේ ඕකත් නරක නෑ ඕක යම් කිසි තම සමාජ වට්ටම ඉක්කොලා ඇවරේජ් මට්ටම පන්නලා යනකම උද ලොකු ඒකට කියන්නේ මේ මොටිවේෂන් කියලා එක මොටිවේෂන් එකක් තියෙනවා සමාජ මට්ටම පැනනට පස්සේ මොකද ඊගාට මොකද මොටිවේෂන් මොකද මේ සම්ඩු කරන්නේ සමන්තෝන දේශපාලන රිකග්නිෂන් එක ආර්ථික මට්ටම සමාජ මට්ටම ලැබුණාට පස්සේ then what ඉස්සර ඔක්කොම ටෙන්ෂන් එක බහලා යනවා බැලුම කොහොමද කියලා. ඊට පස්සේ එනවා රෙට්‍රීට් වලට. එතකොට හොම් බෙන්ගේ ඉන්නකොට හොට තින්න හැට වෙන්න හොට විමානලා ඉතින් එනවා රෙට්‍රීට් වලට ඉඳගෙන ඉන්න බෑ පොඩ්ඩේ අමාරුයි බ්ලඩ් ප්‍රෙෂර් එක හાર્ට් ඇටැක් කියන්නේ. ඒ හොම් බෙන්ගේ නෑ ඒවා හරියන්නේ නෑ. ඒ වාසියන්නේ මේක එන්න ඕනේ මන්ත්‍ර යවවන වැඩේ කලුකෙස් කිසිදී ජීවිත පළමයාමේ කියලා. මම යන කොටක් ටිකක් පමණයි. මම ගියේ එච්චරම තරුණ වයසේදී. ඒ කියු ප්‍රකාශයට එච්චර අදාළ නැහැ. ඉතින් අර කියනවට කියනවා. අපි යන ඊගාවස්. එවන් සර්ණයි ස්වාමීන් වහන්සේ අද දින මුල් පරයන්ක දෙකේදීම පළමුවෙන් ආස්වාස ප්‍රස්වාස ඉතා ගොරෝසු ලෙස දැනුණා. එලෙසින්ම ඇතුල්වන හුස්ම රැල්ලේ සීතලක් පිටවන හුස්ම රැල්ලේ උණුසුමක් හොඳින් දැනුනි. ඒ අත්දැකීම් සමග ආස්වාස ප්‍රස්වාසයේ මුල මැද අග බැලීමෙන් සිටියේදී හුස්ම රැල්ල සියුම් වී ආස්වාස ප්‍රස්වාස එකිනෙකින් වෙන්කොටගත් නැහැකි තත්ත්වයටපත් වේ. ඉන්පසු සිතට එන අරමුණු විටින් විට පැමිණ ඉවත් වී යන දෙස බලා සිටින්. තුන්වන පරයන්කේදී ඊතා ඉක්මනින් පළමු විනාඩි කිහිපය තුලම හුස්ම රැල්ල සියුම් බවට පත් වුණි. ඉන්පසු දිගින් දිගටම එක් එක් අරමුණු මතුවන්නට විය. මේ දකින්නේ සිහිනයක්ද යන්න සැක සිටුනොත් නමුත් නින්දට වැටී නැමති බවක් දැනිනි. ඒවා මගේ කර ඒවා මගේ කර නොගැනීමට උත්සාහ කළෙමි. මෙසේ සිතුවිලි පැමිණීමත් ඒ දිගේ දුරින් දුරට යාම එදිනදා ජීවිතයේදී සතිය නොමැති විට නිරන්තරයෙන් සිදුවන්නක් බවද තේරුම් ගතිමි. ප්‍රශ්නයක් නැහැ. ප්‍රකාශයක් තමයි. හොඳයි කියන්නේ. හොඳට උපදේශ කියලා කියලා තියෙන හොඳ වැඩ කරන යනවා අනුගානේ ප්‍රකාශය කළ ප්‍රශ්නයක් ඇති නොකිරීමත් ගුණයක්. ඔය ගැට්ටත් මේක බොරු වත්ත මේක වෙන්න පුළුවන් දෙයක් කියලාවත් අහගන්න. එනිසා කමඨාන් සුද්ධ කිරීම වශයෙන් කියනකොට උච්චර තමයි කියන්නේ. ඕනම දෙයක් තියා කපටාරක් වශයෙන් ආනාපාන පිම්බිය කියන සම්බන්ධ මොකක් කරේවා විශේෂයෙන්ම රාග වේදේශ ධනවන්නේ මොනම අරමුණක් දිහා හරි බලන්නේ බලනකොට ඒ අරමුණේ විපරිණාමය ඒ අරමුණේ කම එකින් එකට වෙනපත් වෙන පිළිවෙලම භාය වෙන බව ඒ කාග ගුණයක් නෙවෙයි ඒ ස්වභාවය තමයි ඊට පස්සේ ඒක gedara බවට නැත්නම් සකන් නේචර බවට පත් වුණාට පස්සේ හිතට එනවා තත්ත්වයක් concept එක මොකද්ද reality එක මොකද්ද කියලා අල්ලන්න බෑ. මේක හීනයක්ද ඇත්තක්ද මම ඇත්තට අරගෙනද වහගෙනද නිතිමතයේද අවදීයේද කියලා හිතා ගන්න බෑ. ඒකෝට පේන පටන් ගන්නවා භාවනා නොකර ජීවිතෝතර තමයි තියෙන්නේ. මේ කරන දේ දැකලා අහලා කරන දෙයක්ද නැත්නම් හිතින්ම වගක් වෙලා. නැත්නම් හීනයක්ද කියලා දන්නේ නැහැ. ඉතින් එහෙම ජීවිතය ගන්න විනිශ්චයන් මොන තරම් වැරදිද කියලා බැලුවොත් කවදා හරි අරමුණක් දිගේ බලලා අරමුණ විපරිණාමයට ගිහිල්ලා ඒ ඇති වෙන හිස්තන තුළ මේක දැක්කොත් තේනවා භාවනාක් නොගන්න සත්‍යයක් නඩියක් කාඩම්බරයක් නැති බරක්වත් ආයගති කෙනෙකුගේ ජීවිතයක් මේ තනිය කරම නිකන් හොලටයිල් දෙයක් මොකදම දෙයක් කොන්සොලිඩේට් වෙලා නැහැ ඉතින් එහෙම කට්ටිය තමයි ඉක්මනට තීන්දුවන්නේ තීන්දුව කිරීමේ තකමක එන්නේ මේ අත්දැකීම් පිළිබඳව කුලප්පුව දෙන මිනිස්සු හොඳට භාවනා කරපු කෙනෙකුට ඉක්මනට තීන්දුව ගන්න ඕනකම මොකුත් නැහැ. ඉතින් අද ලෝකේ තියෙන හැම දේශපාලන විනිශ්චයක්ම පොණගේ දෙකට දෙකට මනසකින් ගත්ත විනිශ්චය. මුළු ලෝකෙම තියෙන නීති පද්ධතිය පිස්සප්පි හට්ටන් විසින් හදලා. එක එකක් භාවනා කරපු එක නීතියක් හදවයි කියලා පොතකක් තියෙනවා. ඔක්කොම පිස්සුගේ හට්ට තමයි හදලා තින්නේ. ඔක්කොම දිගට තියෙනවා අපේ ආචාර පද්ධති කිසිම ආචාර ධර්මයක් නැති පාහදෝ විරුවා. බුද්ධටම කියන්නේ UN ඩික්ලරේෂන් එක එක එක කවදාකවත් බයලජ්ජාට වඩන්නේ කියලා කිව්වා. ඒකට තමයි ලෝකෙට වඩන්නේ. ප්‍රශ්නක් වෙච්චාම ඒක තමයි ගන්න බේස් එක. ඒ ලියන එක මොන බේස් එකේද ලියලා තියෙන එක කවුද දන්නේ? ඉතින් බාර ගන්න වුණොත් ඉතින් සෝරි තමයි. ඉතින් ගියාට පස්සේ සෝරි තමයි. ඒ මොකද ලියලා දෙන එකකට බයලජ්ජා නැහැ. ඒක ඕනම කෙනෙක් දන්න දෙයක්. අඩුම ගානේ බයලජ්ජාවක් තියෙන්නේ අනුසයවල තමයි ඉන්දිය ධර්මයක් තියෙන දීලයක් තියෙන මනසට තමයි මෙතෙන් යන්න පුළුවන්. ඊයොත් නම් තේරෙනවා අපේ මනස කොච්චර චපලද කොච්චර වංචකද කොච්චර ෂටද කොච්චර මායාවද මේ මනසට අපි විනිශ්චය කරන්නේ අනුන්ට පටවන්න හදනකොට ඒ ඔයතරි ජෝක්යක් තියනද ලෝකෙ. නීති පද්ධති ගැන කතා කරනවා අපි ආචාර ධර්ම පද්ධති කතා කරනවා විවස්ථා ගැන කතා කරනවා ඒ ඔක්කොම දිහා බලන කොහෙන් ඇවිල්ලා තියෙන්නේ අතිරණ මනස. භවනා නොකරව මනසකින් ඇවිල්ලා. ඒක වඩත දුවන්න බෑ. ඒක නිකන් බුදු ඥානසි කියන්නේ පොඩ්ඩමයි සෙල්ලංගේවත් හතරකට. ඒකට කියන ඔයා තාත්තා වෙන්න මං අම්මා වෙන්න ඔයා දුව වෙන්න ඔයා පුතා වෙන්න. ඉතින් සෙල්ලංගේ ඉවරනකම් ඒක විවස්ථාවක්. සෙල්ලංගේ කතා ඉසිකට දෙන්නට වැඩ මොකක්ද? ඒ ළමයි කුමරු කුමරියන් වැලි කෙලිය කරන විවස්ථාවක් විතරයි ඔය අපිට දෙන්නේ විවස්ථාවක්. කවදා හරි භාවනා කරලා ගියාට පස්සේ තේරෙනවා වැඩි දෙනක් කරන කාලේ කරන්නේ වගේ නෙවෙයි ඊට පස්සේ වෙනම ජීවිතයක් තියෙන අයිත් එක වරණාට දෙන්නම් කාලේ මේ කොහොමද නෑ මේ අන්ධ බාහල කරතාව වැඩි ඉතින් ඒවට දලුක් ගන්න වුණොත් එහෙම යස් කියන්න වුණොත් එහෙම කොහාට ගිල කොහෙන් කියලා වේද කියන්නේ අනිත් ඒකට විරුද්ධ වෙන්න බෑ ඒක විශාල මකරෙක් විශාල බූවන්නේ මුළු සමාජෙම මුළු මානවයම කියන කරන්නේ ඔය සර්වචන්දකේ නෝ කවුරු මොන දහංගට වැම්මන් සතිය දිනු කරපන් ඔබේ දහසට ඔබේ විවේකයට ඔබේ සතියට ඔය මොනම විවර්තකම් බලන්නේ තමයි සතිය වලට ගත්තොත් ලෝක පුරා වැදිනා තියෙන භූවල්ලගේ පුල්ලගක් වගේ තමයි වැඩේ තමයි කරගෙන යන්න පුළුවන් බුදුහාමරේ තරම් ආරස්සාවක් සහිතවයි මේ සතිය පවත්වන නිසා ඕනේ මිත්‍යා දෘෂ්ටික සමාජයක ඕනේ දුෂ්චරිතක මායතර ඕනේ විසම පරිසරයෙන් ඉඳගෙන සතිය වඩන්න පුළුවන්. වැඩුවොත් ඒක සුඛම්සෝබරයක්. ඒක පේස් මේකට කියනවා. ඒ වගේ තියෙන ධර්ම බලපෑම අඩු කරලා පින්නලා පේනවා. ඔන්න බලපන් සතිය දියුණු කරන කෙනාට ගියාට පස්සේ ඔබ හිත කියනවා ඔබ හීනෙකද ඉන්නේ නැත්නම් කියන්න බෑ. අවදියෙන් තින්න නිින්ද කියන්න කියන්න බෑ. ඔය දකින්නේ පේනවා, පේන දේ තියෙනවද, තියෙන දේ යන්න පේන්නේ කියලා කියන්න බෑ. ඒක තමයි අර අවුල් නැති මනසෙන් වෙන හැටි. ඒකට පේනවා ඉතින් මෙහෙමවත් කරන්න නැති භාවනා නොකර මේ මේ දැක්කා කියලා කියන දේවල් ගැන මොකද කියන්නේ? මේ විශ්වගතල සම්පත කරගත්ත විනිශ්චය නීති ගැන මොකද කියන්නේ? අභියෝග කරන්න යන්නේ. එතකොට යුද ප්‍රකාශ කරන අනවශ්‍ය ප්‍රශ්න කරනවා. තමයි තියෙන්නේ මේක දිහා බලලා ඒ භාවනා කරලා එන කරුණ. කියලා දින වැඩක් නැහැ. මේ භාවනා ජීවිතේ උගලගේ උගුණ දේපත් බලපෑමක් කියන්නේ නැහැ. ඒකට සම්මුතිය පිටන්න සාමිච්ච ප්‍රතිපන්න වෙන්නේ. ඒගොල්ලත් කියනවා ඒගොල්ලන්ගේ නීති ආරයි. මේ වවුලයි ගෙදරට ගියාට පස්සේ වැවිලි පුටු ඉඳලා අඳු කරන්න එපයි කියලා කියනවා. උන්දා ගෙදරට ගන්නේ ඉහිලා හිටපන්. පැත්ත යන්න එපා. පුටු පුටු ගන්න එපා වවුලයි ගෙදරට කියලා. අපි වෙලා දෙන්නේ ඉහි ගිහිල්ලා ආයිති වර්ෂයක් ගන්නවා. මේ පැත්තට හිටපන්. ඉතින් මේ පාර ජනතාවකට ගියාට පස්සේ සාධාරණයක් බලාපොරොත්තු වෙන්න එපා. පිරිසිදු බවක් බලාපොරොත්තු වෙන්න එපා. නික්ලේශී බවක් බලාපොරොත්තු වෙන්න එපා. ඒකේ ඉඳලා ඉක්මනට ඒ තමන්ගේ තරසට ගිහින් තමන් විවිධ වෙනජය කරන්න. එනිසා මේක දකින්න දකින්න පේන්න පටන් ගන්නවා මේක මේ ගෝ ගැඹුරු කියලා කිව්වට පොඩි ඇලයින්මන්ට් එකක් තියෙන එක රසිච්චිනම ඒක පේන එකලස නැති වෙච්චාම ආයෙ නැති වෙලා යනවා. හැබැයි මේ කරපු එකනහට සතුටේ දුන්නා මට පින තියෙනවා. මේක කරන්න පුළුවන් බාට පින තියෙනවා. මෙන්න එකලස ගැනිලා. ඒකට ස්විච් ගමන් බල සම්ප්‍රේෂණයක් සිද්ධ වෙනවා. එකලස නැති වෙච්ච ගමන් බල සම්ප්‍රේෂණයක් වෙන්නේ. ඉතින් ඒ සංකල්පෝ කොයි ඡානකට හම්බ වෙන්නේ කියලා හංගාට වෙන්න එපා. ආයසරයක් කරන්න. කරනකොට ආයෙ ලයින් වෙනවා. ඒ ලයින් වෙච්ච ගමන් පේ. ආයෙ කරනවා. මේ කැටි කැටි හැදින්ෙන් තමයි තමන්ගේ අතට මේ වශීතාවේ. අයිතිවාසිකම වෙන්නේ කොච්චර කරනවද හදාන්න පුළුවන් කියන විශ්වාසය. ආධුනික කටිය සැලෙනවා. කැඩුණාට පස්සේ සදාකාලික කටන වෙලට ආයෙ නැති වෙන්නේ. ආධුනිකයට ධෛර්ය දෙන්න පුළුවන් නැහැ. ඔතෙන් පෙන්වනකොට පින තියෙනවා. මේ වංග සම්පatti තියෙනවා. නැවත නැවත උත්සාහ කරන්නේ. අවසර ස්වාමීන් වහන්සේ මා පරයන්කේ ආනාපානයේ දෙස සිටියමු කල විට ආශ්වාසයේ හුස්ම රැල්ල නාසයේ වදින තැනත් ප්‍රශ්වාසයේ හුස්ම රැල්ල වෙනත් ස්ථානයක වදින තැනත් වැටුණා. සමහර වෙලාවක ආස්වාසයේ සීතල ගතියත් ප්‍රස්වාසයේ උණුසුමත් අද්දුටුවා. මේ ආස්වාසයේ හා ප්‍රස්වාසයේ දීර්ඝ තත්ත්වයේ ක්‍රමයෙන් ගෙවි කෙටි වී ගියා. මෙසේ තවදුරටත් අඩු වී හුස්ම ගැනීම નાසයෙන් නො වෙන තැනකින් බව වැටහුණා. එම හුස්ම සමහර විට ආස්වාසයේ කෙළවර ටික වේලාවක් නැවතී සිට ප්‍රස්වාසයට හැරෙන බව අද්දුටුවා. මෙසේ කාලය ගෙවෙද්දී කෙළවරකින් ආලෝකයක් මතුවුණා. එයත් ඇති වී නැති වී යන ආකාරයක් දුටුවා. ඊළඟට ශරීරයේ තැන්තැන්වල මස් පිරු නටන ආකාරය නැති වී යන ආකාරයේ ශරීරයේ පැත්තක් කඩා හැරෙනවා වගේ අත්දැකීමක් හා සමහර විට කට කෙලවන මූණේ කෙලවර වතුර බින්දු ගන්නවා වගේ දැනීම් අත්දුටුවා. මේවා දැනෙන්නේ තිරයක තැන්වල ඇතිවන ආකාරයටයි. ඒ තිරයේ තැන්වල තද කිරීම ඇති වී නැතිවන ආකාරය වේදනා ඇති වී වැඩි වී අඩු වී තැන් තැන් වලට දුවමින් පසුව නැති වී යන ආකාරයත් අද්දුටුවා. මේක තිස්සලේ කොහොමද තමයි භාවනාවේ කමටහසුත් කියන දාසෙන් ඉදිරිපත් කරලා තොත්තුවක්. ඒ වගේ අර සීත ප්‍රබුළු උණුසුම් බොරු කම්පන චංචල ඉදිකට දුවනවා වගේ බැහි පිට වහනවා වගේ එනකොට යෝගාවචරයට මේක අමතර අමර ක්‍රමයට අත්දකින්න පුළුවන් ඕනේ නම් බලන්න පුළුවන් මේක මම සහ මම නොවේ කියන සීමාව මේ අත්දැකීමේ තියෙනවා. මේව එන්න පටන් ගන්නකොට පස්සේ මම නැති වෙනවා. මේකට හිතිලේ වෙනවා. දැන් මේක අපේ සාමාන්‍ය ජීවිතය අත්දැකීමේදී දැන් මේක මම මේ මම නෙවෙයි කියන මේ සීමා මරියාදාවල් අනිවාර්යව පැටවිලා නෙමේ අච්චත්ත බයිදා ළඟ දුර හොඳ නරක සිට වෙන්නේ. ඒ ධාතු මනස්කාරය ගියාම මේ භාෂාව විශ්වගත වෙනවා. හොඳටම අත්දකින්න. පිටතර කරන්න පුළුවන්. නමුත් මේ අත්දැකීමේ මම සහ මම නොවේ කියන සීමාව හොයාගත්තොත් පේනවා. තමන් මේ විශ්වයම අත්දකින්න. මේ ටික මම කියන්නේ මේ ටික මම නොවේ කියන පුළුවන් සීමාව නැහැ. මේ සීමාව නැතිවීම තමයි ටෙන්ෂන් එක නැති වෙන්නේ. ෆ්‍රස්ට්‍රේෂන් එක නැති වෙනවා කියන්නේ. නියුරෝසස් නැති වෙනවා කියන්නේ. මානසික ආතතිය නැති වෙනවා. යම් තැනක මේ අත්දැකීම මේ මම මේක මම නොවේ කියන මේ මාන මානවය විසින් හදාගත්ත මේ පිස්සුව වැටිච්ච තැන නම් සමම් නොවේ කියන අනිවාර්යම ටෙන්ෂන් එකක්. ඒකට තණ්හා වෙනවා මාන්න වෙනවා දිච්චි වෙනවා. මොකද මේ දහස් මනසකාර කියන අපූර්වත්වය තමයි යෝගාවචරය යම් වෙලාවක දහස් මනසකාරට කිමිදිච්ච වෙලාවේ. දහස් මනසකාරේ නිමක්ක වෙච්ච වෙලාවේ පිනව ටෙන්ෂන් එක පේන්නවත් නෑ. දන්නේ නැහැ ඒක. ඇඩ්‍රස් වෙන්නේ නෑ. නමුත් ඒකට හේතුව මොකද සීමාව කඩලා යනවා. නැත්නම් සීමා වෙන්නේ එන්නේ එන්නේ පළ වෙන්න ගන්නවා. මේ ඇතුළත කියන එකට මුළු විශ්වම එනවා. ආවට පස්සේ තේින්න පටන් ගන්නවා. මේ යුනිවර්සල් කොස්මික් dance එකට කරවන්නේ නැහැ. හොඳ නරක තේරෙන්නේ නැහැ. ඒ කාට හරි ඉකරවන්න නෙවෙයි එන්නේ. ඒක ඇතුලේ මම සහ මම නෙවෙයි කියන එක නෑ. ඒ වගේම මේක අත්දකින්න ඊයේ වෙච්ච එකකින් බෑ. වෙච්ච එක බෑ අනික වෙච්ච එක බෑ ඒ වෙලාවෙම අත්දකින්න ඕනේ මේ අත්දකින්න දර්ශනයේ ගුණත් දෙකක් සමානද ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා නිකන් මේ ගොජ දාන කිරියක් වගේ එහෙම නැත්නම් කනුවගේ පිළිච්ච මිනිකුණක් වගේ හැම වෙලාවෙම නලිනවා ඉතින් ඉස්සල්ලා වෙනකොට ඕක හරි ත්‍රිලි හරි ත්‍රිල්ස් ඇන් ත්‍රිල්ස් ඇන් හරි ආසයි කරනවා පහු වෙනකොට පුදුම අප්‍රියාවක් එන්න පටන් ගන්නවා. මේ භාවනා අත්දැකීමක් ජීවනවත්මයි. ඉස්සරහට ගියාට පස්සේ මේක දිනාර නව භාවයේ සීලාදී නැති වෙලා යෝගාවචරයට මේක නිකම් දඬුවමක් ඉරගේක දැම්මා වගේ ඇත්ත කරලා බැලුවත් ඒක වගේ පේන්නේ. නිින්දෙදිත් ඔක වගේ පේන්නේ. කොහේක බැලුවත් ඔක පේන්න පටන් ගන්නවා. ඒක නිසා සර්වඥන්සේ සම්හාන් කරලා තියෙනවා මේක දියුණු වෙගෙන යනකොට ඒ මිනිස්සයා සත්පුරුෂයෙක් නම් මේක දකින්න දකින්න සතුට වෙනවා. මේක දැක්කේ නැති නිදාන මේක තණ්හා කරේ. දැන් ඔන්න පේනවා කියලා. අසත්පුරුෂයාට පේන්නේ අපෝ දැන් බැලුව බැලුව දැන් මේක විතරයි පේන්නේ. මේ ඊට පිච්චර ගම් බලන්න හම් වෙන්නේ නැහැ. රත් පොසුරක් කර ගන්න හම් වෙන්නේ නැහැ. නිින්ද යන්නේත් නැහැ. ඊට පස්සේ මේ මතර දෙනවා වහපනේ කොහොමදයි. ඒ මොකද මේ මනුස්සයා ශරීරෙට ආසයි. මේ කුමරු කුමරි සැප විඳලා මේ ශරීරයට සහ ජීවිතයට ආස නිසා අට නිතර මොනේ මගේ කුට්ටිය කරා ගන්න. මෙතෙන්ට ගියාට පස්සේ ඒක බෑ. ඒක නැතිලා යනවා. ඒ නිසා ඇමරිකාවේ රිසර්ච් කරලා පෙන්නලා දීලා තියෙනවා. මේක කරන්න බෞද්ධ වෙන්න ඕනේ නැහැ කියලා. ඒක ඕනම කෙනෙකුට හරියට අහුම්කම් දෙන කෙනෙකුට ඥානෙ කියන කරුණ කරලා පෙන්නනවා. ඊට පස්සේ මේසෙන් ඇහුවොත් ඔබට මොකද උනේ කියලා. යාගේ තකතිරුකම හැටියට අර්ථකථන දෙනවා. වෙච්ච දෙයට තමයි බීජකේ හැටියට අර්ථකථන දෙනවා. ඉතින් යේසුස් වහන්සේ අදහන කෙනෙක් නම් කියනවා මේක තමයි මේ සුද්ධාත්මය කියන්නේ හැමතැනම තියෙනවා හැම හැම දෙයක්ම කරන්න පුළුවන් කෙනෙකුට අයිති නෑ ඒක ඒකකයක් ඊට පස්සේ වෙන්න තියෙන තියෙන භාවනා කරන ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් නමුත් ඒකට දෙන අර්ථකථනය නැති කරන්න මොන නාටකවත් බෑ ඒ කියන්නේ අවිද්‍යාව නැතිවීම පැති දෙකක් තියෙනවා එකක් දන්නේ නැතිව දැනීම අපටිපත්‍ය අවිද්‍යාව ප්‍රතිපත්‍ය වශයෙන් නැතිවෙනවා මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව කියන්නේ මේ අල්ලගත්ත පදනම් තොගයක් තියෙනවා. අපි ගත්ත හන මිදියක් තියෙනවා. ඒක නම්ම මුත්තයි වගේ භාවනා කරලා නෙවෙයි අත් දවසක් හොල්ලා කලකට ඇරියන්න පොළොවේ ගෙවුවා. අරක තමයි. ඒක වෙන්නේ. ඒ කියන්නේ මෝඩකම අපේ පැත්තේ. ලොකුනේ කියලා කියන්නේ. තාගතිරුකම කියලා කියන්නේ. අමනකම කියලා කියන්නේ. අන්ධකාරය කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ අවිද්‍යාව කියන්නේ. භාවනා කරන අපේ එක කියන එක මම වගේ වෙනවා. මට ඒක වගේ වෙන්න පුළුවන්. හැබැයි මම ඉතිසලා ඒ පොඩා පරීක්ෂා කරලා බලන්න ඕනේ මනසට ඒකට අවශ්‍යතාව තියෙනවද කියලා. ඒක උනාට පස්සේ යා ඒක ගැන මොනවද කියයිද කියන එක නම් මම කිසි දෙයක් නෑ. ඒ තරම්ම මේ අපි භාවනා කරාට මොකද අපි අගයන් ආඩම්බරයෙන් සලකකට සලකා බලන්න කැමති. අපිට හිතේම රුචි අරුචිකම් එක තමයි අපි සංසාරයෙන් සංසාරට ගින්නේ. ලෝකෙන් තමයි අපි දුක් වෙන්නේ. මේ භාවනාවක් සිද්ධ වෙලා ඇත්ත පෙන්නන කොටත් හරි මේ රුචි අරුචිකම් පැත්තක තියලා අලුත්ම දෙකින් මේක තියා බලන්න. choices awareness එක, evenly suspended attention එක. මේක බුදුහාමුදුරුවෝ කියනවා පද වෙන්නේ. අත මෙච්චර භාවනා කරන්නේ අපට ඒ කඩාගෙන යහපතට යන්න බැරි. ගෙදරින් ගෙනාවු හනමිටිය බිම කියන කමිටමන්ට්. ඒක වයසට යන්න යන්න දරුණු වෙනක්. තනියේ හිටුවගේ ඇටුවක් බහලා තියෙනවා. පොඩි වයසල තියෙනවා. එන්නත් වයසට යන්න යන්න නම් දිලච්චේ කෝට් නමන්න බෑ. අමු වෙලාවෙදී නම් පොඩ්ඩක් නමලා වැඩ කරන්න පුළුවන් දිලච්චේ කෝට් නමන්න බෑ. ඒ නිසා මේක හරිය කෙනෙක් අස්සේ වතුර කලකට ගෙනියනවා වගේ වැඩක් නෑ. මොනවද නැද්ද කියන එක අස්සන්නේ වෙන්නේ. දුඥානන්ද මෙතෙන්ද වගේ කියන මම මංගක් කයි මම පාර කියන්නේ. ඔතනින් යහන් නම් මම කියන්නේ මොකද මේ ඒක දෙකිය තාක්ක කරන්නේ. යොන්සමස්කාරට අදාළ දෙයක්. නමුත් මේක නැවත නැවත පෙන්නකොට දහස්වර පෙන්නකොට දස දහස්වර පෙන්නකොට සලකා බැලීමක් වෙන්නේ කියනවා. ඒක කොයි වෙලාවෙද කියලා කියන්නේ. ඒක සම්පූර්ණ හම්බයක් ඒක සම්පූර්ණ ඉලෙක්ට්‍රික් කරක්. මේ ප්‍රශ්නේ සම්බන්ධව ගරු ස්වාමීන් වහන්සේ ඊයේ ධර්ම සාකච්ඡාවේදී මතුව පළමු ප්‍රශ්නයේදී සඳහන් කරුණක් ගැන වැඩිදුරටත් දැන ගැනීමට කැමැත්තෙමි. සක්මනේදී පය ගැටෙන විට දැනෙන තදගති, මෘදු ගති, උණුසුම් සිසිල් ගති ගැන ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමේදී සෑම ධර්මතාවයකම ඇති දෝතාවය පිළිබඳ අප විසින් තේරුම් ගත යුතු බව වැටහුණා. දෝතාවය හෝ සාපේක්ෂ බව පිළිබඳ වැටහීම කෙලෙස් නැසීමටත් කර්මක් ඡේ කිරීමටත් ගන්නා ව්‍යායාමයට පාදක වන හෝ ඉවහල් වන අන්දම වැඩිදුරටත් පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලනවා. ඒක ඒක පරමතල මේ සල්කා බැරි ප්‍රශ්නේ. ඒ මොකද පසුගිය සතපත්යේ හොඳ විද්‍යාඥයන් වශයෙන් තෝරාගත්තේ අයින්ස්ටයින් අයින්ස්ටයින්ගේ අවසාන ඒක තමයි සාපේක්ෂතාවය. මේ ලෝකේ කේවල වෙන කිසිම දෙයක් නැහැ. සියසියා සුද්ධ මොනම දෙයක් අපේ ලෝකේ නෑ සියසියා කෙලෙසිච්ච දෙයක් නැත්තේ නෑ තියේ තියෙන හොඳ සාපේක්ෂ නරකක් තියෙනවා කලුවට සාපේක්ෂ සුදු පාටක් තියෙනවා සාධාරණ සාපේක්ෂ අසාධාරණයක් තියෙනවා සාපේක්ෂ සාධාරණයට කවමදාක ජීවත් වෙන්නේ අසාධාරණයි සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා රාජ්‍යරෝයි වෛශ්‍යාවයි මම්පහරන හොරයි තුන් දෙනා රැට එකටින් මේ රජුරන්ට වෛශ්‍යාගන ඔත්තුවක් ගිහිලා දුන්නොත් රජුතු වෛශ්‍යාට ඔත්තුවක් දෙන ගමන් ඔත්තුව වෛශ්‍යාට දෙනවා. ඒතකොට එහෙට උටි ඔත්තුව ගිහිලා අතාරිනවා. රජුරෝ ගිහිල්ලා මම්පාරන හොරාගෙන ටිප් එකක් දුන්නොත් රජු ඉස්ලාම් මම්පාරන හොරාගෙන කියන හවල්තනේ ලීක් වෙලා පරිසරයි. ඒක හොරාවක බලා ගන්න ඔත්තුව දීපේ ඔත්තුව දීපේ කරන බලන්න. විශේෂයෙන් අසාධාරණ සාධාරණ දෙක රැයට එකතු වෙන්නේ. අපි මේ සාධාරණ විතරක් ඉල්ලන්න හදනවා කියලා කියන්නේ කල්දාම ලබාගෙන වෙනවා. නිසා සාධාරණයක් වෙනතර පිටිපස්සේ ඊටාමකට අසාධාරණයක් තිබු පොට්ටක් පරිස්සම් කරනවා. ඕනම අසාධාරණයක් වෙනතර පිටිපස්සේ හොඳ සාධාරණයක් තියෙනවා. බැලුවොත් දෙකේ අතර කල්දාකත් වෙනසක් නැහැ. මේ ලෝකයේ අපි හිතන හැම සාධාරණයක් තුළම යාක සාමාන්‍ය අසාධාරණයක් සිදුවෙනවා. හැම අසාධාරණයක් පිළිබඳව සාධාරණයක් වෙනකොට මොකද තේජෙන්න නැහැ. අපි මේක පැත්තක් දකින්න හදනවා මේ සාධාරණ පක්ෂ වෙන්න ඕන අසාධාරණ විරුද්ධ වෙන්න ඕනේ කියලා. මේ පක්ෂ ගන්නවා. නමුත් කිසිම දවසක මේ ලෝකේ සාපේක්ෂ නැති දෙයක් වෙන්නේ. මේකට භෞතික විද්‍යාවේ matter and antimatter. ඉතින් මේගොල්ලෝ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන පොසිට්‍රෝන වෑන වෑන කියා. නමුත් මේ ඒ ධර්මතා දෙවියන් වහන්සේ මේකත් නෙවෙයි ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකකුත් නෙවෙයි. ඒක අනිවාර්යයෙන්ම මේ පැටර්න් එක කොහොමද ගෙනියන්නේ? ඒකට ඇන්ටිමැටර් එකක් තියෙනවා. ඒකත් එක තමයි ගමන යන්නේ. මේ දැන් කරන රිසර්ච් එක හැම වෙලාවෙම හැම හොයාගත්ත මෙතෙක්ල් හොයාගත්ත හැම ඒ ඒවට කියන්නේ සබ්ඇටොමික් පාටිකල්ස් කියලා. ඒ පාටිකල්ස් වල ඇන්ටි මැටර් එක වෙයි. ඒක නිසා දැන් ඩාර්ක් මැටර් කියලා හොයාගෙන තිනවා ලෝකේ තියෙන මේ හැම වස්තුවකටම ඩාර්ක් මැටර් කියලා ඒකම ඒකෙම හේවණල්ලක්. ඒක කිසිම යන්ත්‍රයකට අහු වෙන්නේ නැහැ. කිසිම ඉන්ද්‍රියකට අහු වෙන්නේ නැහැ. නමුත් ඒක නැතුව මේ පද්ධතිය විශ්ල කරන්න බෑ. ඊට පස්සේ ඩාර්ක් එනර්ජි කියලා තව එකක් තියෙනවා. දැන් විද්‍යාවේදී කියනවා අපි මේ භෞතික විද්‍යාව කියලා ලෝකේ ද්‍රව්‍ය කියලා හඳුනා ගන්න ප්‍රදේශයේ මුළු පරිමාවෙන් 104ක් අක්කනවා. 126ක් ඩාර්ක් මැටර් 170ක් ඩාර්ක් එනර්ජි. ඒ නිසා භෞතික විද්‍යාවේ මුළු ලෝකෙම දන්නවකවත් මේ මනුස්සයා ලැබෙමින් 104යි ගන්න. උට ඩාර්ක් මැටර් ඩාර්ක් එනර්ජි ගෝචර වෙන්නේ නැහැ. ඒ නිසා මේ කතා කරන්නේ පුංචක් දැනෙන්නේ. සර්වජන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කළා. දෙවියන් සහිත මරුන් සහිත බමුණන් ශ්‍රමණ ප්‍රජාව සහිත සියලු ලෝක සත්‍යයන් අතර මම දැක්කයි කියලා කියනවා. මේ අන්ධහර බාන දෙවියන් සර්වජන් දෙවියන් සර්වජන්සේ ද්‍රව්‍යයක් දැක්කා. ඇන්ටිමැටර් එකක් දැක්කා. ධාතුලේදී එකක් දැකලායි සර්වජන්සේ සර්වජන්. මේ අපි මේ හොයන සැප අපි මේ හොයන ශ්‍රී භූතිය තියෙනවා සිය සාතර ඇසල තමයි. ඒක ගන්නත් කරන කී දහක් බෑ. තමන්ට ඕනේ කරන මේ සැප සම්පත්තිය හොයාගන්න බැරි ශිල්ප දන්න ඇති ශිල්ප දන්න කට්ටියක් දන්නවනම් අපි හම්බ කරගෙන තියෙන්නේ ওই 104ක්. ඕක ගැන වැඩි නගන්න නගන්න දාහක් කෙනෙක් කියන අපි නොදැන ගන්න වැඩි දාහක් වැටගෙන නොදැන ගන්න වැඩි හතර හොයාගෙන ඔබ පොඩ්ඩක් පැත්තක තියලා ඉතුරු 96 ගැන පොඩ්ඩක් හොයන්න එකනේ. එහෙනම් තමයි වෙරෙන්නේ කවුරුද කියන්නේ. අපි දන්නවයි කියලා අපේ ශිල්පය අපි මේ විශේෂඥය කියලා. අපි තමයි ඒකින් ලොක්කයි කියලා කිව්වට කොච්චර නොදැනුවත්කමක් තියන්නේ නැහැ. ඒ නිසා අපි දන්නේකේ සාපේක්ෂතාවය දන්නවනම් දැන් මම මම දැනුවත් මට කල්ලි සීනවා රූවත් මම වංශවත් කියලා හිතාගෙන ඉන්නවා. සියරම එහා පැත්තේ තියෙන එක දකින්නවනේ කියවන මේක මේ මේ ලැජ්ජ වෙන කාරණාවක් කියලා. එතකොට තේරෙන බලන ගන්න කොච්චර නොදැනීමකට සාපේක්ෂවද මේ දන්න පොඩ්ඩක් ගැන කතා කරන්න කියලා. එතකොට සර්වඥාන්සේගේ තියෙන සාමූහිකතා ඥානයේ පුදුම අර්ථකථනයක්. ඒ නිසා අපි යමකට අත ගැටෙනකොට ඒක උණුසුමයි ඒක සිසිලසයි කියලා අපි නමක් දෙන්නේ වඳුරගන්නේ ඒකේ තියෙන ප්‍රകൃතිය දැකලා නෙමෙයි මගේ තණ්හා මාන දික්කයට ඒකයි. ඒක දකින්න බෑ මේ පළවෙනි කෙටුවේ. ඒකම ලක්ෂ වාරයක් ගැටෙනකොට ඒක කෙරෙහි අපි දක්වන ආකල්පේ පුදුමාකාර විපරිණාමයක් සිද්ධ වෙනවා. පළවෙනි සැරේ ගැටෙන කොටයි, දෙවෙනි සැරේ ගැටෙන කොටයි, තුන්වෙනි සැරේ ගැටෙන කොටයි. මේ ගැටීම දිගට බලනකොට පළවෙනි සැරේන ගැටීමේදී තියෙන සීයාලේ එන්නේ නැහැ. මේක තමයි මුදල් අනිත්‍යතාවය කියලා කියන්නේ උත්වා භවදා. අනිත්‍යතාව විපරිණාමතා. අපි මේ දැනුම ඔක්කොම ලා දෙන දැකපු ගමන් ඉක්මනට පොතක් කියනවා. තව ගමයි මට පේටන්ට් රෙකෝඩ් කරන්න ඕන කියලා මමයි දැක්කේ. ජීකනේ අර ඉන්දියා ලෝකෙදී ඒ දේ නැවත නැවත බලන්න ගප්පේනවා මොකක් අල්ලන්නේ මේ කතාව. ඒ නිසා මුත්‍රාජාන්ති කියන එක ඉවරක් කරන්න නෑ ඒ නිසා ඔබේ කය මේ වෙලාවේ පෙනෙන නාටකවලට ප්‍රසිද්ධ වෙන නාටකවලට ගිහිල්ලා කෙසේරෙන් දැකලා දැකයි කියලා හිතන්න එපා. නැවත නැවත බලන්න කෙසේරෙන් දැකීමකට ආශේවන ප්‍රතිපදින නැවත බැලීමන කියන භාවනා ප්‍රතිපදින කියලා ඉවර වෙනකොට බහුලීකృత කෘතියෙන් තමයි ඔන්න තමන්ගේ තේරෙන පටන් ගන්නෙ. මම ඉදා කෑ ගහගෙන කොච්චර පොඩ්ඩක් දැකලාද හරියට දැක්කනම් කතා කරන්න දෙයක් නැහැ. ඒ තරම්ම අපි දකින්නේ ඉන්සිග්නිෆිකන්ට් එහෙම නැත්නම් සාපේක්ෂව බලනකොට නොදැනුවත්කම වැඩි නිසා කෑ ගන්න. ඒ නිසා සාපේක්ෂතාවාදී කියනකොට අයින්ස්ටයින්ට නොබෙල් ප්‍රයිස් එක දෙනවා නම් බුදුහාමුදුරට මොකද්ද දෙන්නේ? ඊට අවුරුදු 2600 කට ඉස්සෙල්ලා මේක නිකන් පුතේ ලක්ෂකොත් එකක් කියන්නේ මාතර එකක් විතරයි. අපි මේ පොඩි කැලක් අල්ලගෙන උදා උද තියාගෙන දැඟලුවාගෙන ත්‍රිපිටකයේ කියවල භාවනා කරගෙන යනකොට පිටින් පටන් අර ගන්නවා. මට නිකමට හිතන හැම වෙලාවෙම බුදුචාන් වහන්සේ නම්ුණා මැද්දෙන්න කවුරු ඉදිරිපත් වුණොත් මොන තරම් ඉලක්ක වෙන්නේ. බුදුහාමර නම්ුණා මැද්දෙන්න ඊට උඩින් ඉන්න බෑ කවුරුත්. මේ නම්බුනාන දෙන හැම එකම Taman නම්බු කරගන්න යනුට නම්බුනා. මොකද නම්බුනා මේ කාටද දෙන්න නම් ඊට වැඩි උඩින් ඉන්න කෙනෙක් බෑ නම්බුනා මෙතන. ඒකම ඔය ඇරෙන විතු පිටට ටිකක් අල්ලන්නේ ඒකට නම්බුනාම දෙන නම්බුනාම දෙන මම තමයි ස්ටේජ් එකේ ඉතරයි. වෝකරන හදනවා. ඒ පුරුදු ස්වාමීන් වහන්සේ නම්බුනාමක් හම්බුනා අක්ක මහා පඬිතුමිය. ඒක නිසා මාවත් අඟගන්නේ ඒ ගාන්නේ ටෙලිපෝට් කරනවා කියලා සිංහලෙන් මම මට මේ බම්බුවක් හම්බෙලා තියෙනවා. ලංකාවේ නම්බුවරි කියන්නේ බම්බුව කියලා. පිට විතරයි හයිය තියෙත් මැද හිස්. දැන් බම්බුවරි කියන්නේ බුදුහාමුදුරු තාජපරියන්තං. තාජසහරං කියලා. ආරට තියෙන කයි මැදනේ හයිය තියෙන එක තියෙන්නේ. පිට එලෙන්නේ. බම්බුවේ සාරේ තියෙන පිට. පිට පොත්තේ. මැද හිස්. එනිසා ඔය හැම නම්බුනාම බම්බුවක් තමයි. කවුරු හරි පිට කතා කරන්න කරන්න දෙයක්. මේ ලෝක සංඥා කියන එකයි ලෝක සංඥා සංග්‍රහ බැඳීලා තියෙනවා මේ නිකායේ උත්තරීතර උපාධ්‍යයන් වහන්සේ කියන්නේ. මේ ලෝක සංඥා අවශ්‍ය භාගයට ගැලේ හිටි. අනික් කච්චි පගා ගන්නවා වෙන ලෙල්ලම් කරනවා පරිණාමය ගන්න. මේක පාක්ෂික ඇතුලේ කාර්යබය ඇතුලේ. මේ ලෝක සංඥා ගෞරව සංස්කෘතිය කියලා තියෙනවා උපාධිය අනුමැතිය අවශ්‍යයි. මේ ලෝක සංඥා තවත් තුනක් මේ ලියුමෙන් යන බුදියකට. නෑ පහින්ද ලිනොක් ලිනවලු මේ වගේ දරුණ දඬුවමක් කරන්න මං කළ අපරාධය මොකක්ද මම මෙච්චර නිහතමානීව ගත කරද්දී ඇයි මට මෙහෙම නිග්‍රහ කරන්නේ ඉවෙල්ලලි වල හැබැයි සභාවක යමක් අනුමත වුණාට පස්සේ ඒකට විරුද්ධ වීම සභාවකට වැරද්දක් ඒ නිසා මම මේක බලනවා හැබැයි කිසිම ලීල උත්සවයකට මට කතා කරන්න නැතුව ඉතින් ඇයි කියන අනුමතියක් ඉතින් සභාවට මේක ප්‍රතික්ෂේප කරන්න බෑ දැන් දෙන්නත් ගැලීම කියනවා ඉතින් මම ඉන්න වෙලාවේ ආවා උග මොකද්ද ලියලා මේ පාද්‍යයන් වහන්සේ වෙතයි කියලා. දුසන්නේ මේ මොකද්ද කරන්න කරන්න කරන්න ඔය මොකද කරන්නේ. මම ඇයි කියන්නේ. ඒකට වෙනම පෙට්ටියක් තියලා කිව්වා ආවස් පෙට්ටිය කියන එකට දානවා කියලා දේවුන් කවදාවත් කරන්නේ නැහැ. අර ඩිලේට් එක දේවුන් කවදාවත් කරන්නේ නැහැ. ඒක කරන දේවුන්. ඒ අපිට නිලයක් දුන්නොත් එහෙම අපිට නම් දුන්නොත් එහෙම මොන්න තරම් වැඩ නතර කරලා දුවලා ගිහිල්ලා අරක ගන්න පෙළඹෙනවා කියලා බැලුවොත් ඒ හැම කෙනාම ඒකෙන් තමන්ගේ කැපිපෙනීම ගන්න හදනවා. මේ දැනුනේ අස්පනාකට ලැබෙන දැනුමේ කාටවත් දෙයක් දෙන්නෙත් නැහැ කවුරුත් ලබන්නෙත් නැහැ. ඒක එතන අස්පනාකට සිදුවෙනවා. ඉතින් ඒකෙන් හම්බෙන ආත්ම ශක්තිය ඒකෙන් හම්බෙන ඒ පළවෙනි පන්තිය දැනුම සංසන්දනය කරන සංසන්දනය කරන විදිහ තමයි තමයි සර්වඥ ඥානෙටයි නැත්නම් මේ ත්‍රිපිටකයේ තියෙන ධර්මයටයි. ඒ නිසා මේ සර්වඥ වහන්සේ විතර මෙච්චර වටිනා දායාදයක් මෙච්චර වටිනා දැනුම ලෝකෙදී වෙන කිසිම උත්මේක නෑ. අනිත් ඔක්කොගම දැනුම අඩුයි. අනිත් ඔක්කොගම දැනුම ආංශිකයි. ඒ කට්ටියගේ දැනුම ලියන පොත්වල තියෙන උපුටා ගැනීම තමයි. right research ඒකෙන් අදහසලා සිට ඕම් මණ්ඩ බුද්ධි කියන්නේ. දැනුම නැහැ. ත්‍රිපිටකයේ කිසිම තැනක නැහැ උත්සාහ ගැනීම තානම් කියලා. ඕනම කෙනෙකුට ගන්න පුළුවන්. ලෝකේ තියෙන ඔක්කොම කොල්ලෝසල් නොලෙජ් එක හිමිකම් ලැබිලා නැහැ. අනිත් හැම එකකම වැට රයිට් රිසර්ව් හිමිකම් ලැබී ඇත. ඉලෙක්ට්‍රොනික ක්‍රමයට හෝ කොටස් වශයෙන් හෝ උටා ගත්තොත් නීති ප්‍රකාර අච්චු කරගන්න ලැබෙයි කියලා වාක්‍යයක්. උන්නෝගෙන ගත්ත පහකට ගලකට බෑ මොකද සත්‍යය නෑ එහෙම මායින් කරන්න පුළුවන්. අයිතිවාසිකම් ඉල්ලලා කවුරුද අඳු කරලා තියෙනවා උස් පිටිලා කරන්නේ. ත්‍රිවිධ කරන බාහනට ඕනම කෙනෙකුට ඕන තරම් කෝඩ් කරන්න පුළුවන්. මුස්ලිම් මිනිස්සුන්ට කෝඩ් කරන්න පුළුවන් කවුරුත් සම්පූර්ණ. සොන්නුගේ නැස්මෙතිනේ සාධාරණ අසාධාරණ ගැන කතා කරන්නේ. දැන් වැඩ කරන දවසේ හැම වෙලාවෙම තියෙන සාධාරණයක් තියෙනවා එන්නත් අසාධාරණයක් වෙනකොට අපිට දැනෙනවා අපි යුතුයකම සාධාරණ වෙන කතා කරන්න කියලා. එතකොට ඔබියට ශික්ෂණ එකක් එනවා. සමහර විට අපි බලාපොරොත්තු වෙන දේ අන්තිමට සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හිත ඇතුලෙන් අපිට හැටි වෙන්න පුළුවන් මොකද අපි මේකෙන් වැරදුනා. ඉතින් මම බයිබල් කතාවක් කියනවා මේක. දවස යේසුස් වහන්සේ නැත්නම් කවුද දේවපුත්‍රයන් වහන්සේට දවසක් මල්ලි කෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ අපේ තාත්තා මැරුණකොට අපිට දේවපුත්‍රයන් සමසමව දුන්නේ. මගේ අයියෝ ඔක්කොම ටික කඩා අරගත්තා. ඔබ වහන්සේ දේවපුත්‍රයන් වහන්සේ කර්මහා කරලා මේකට ඉදිරිපත් කළා. මේක සාධාරණීත්ව ඉෂ්ට කරලා දෙන්නේ. යේසුස් වහන්සේට කවදද මාව නීතිඥයෙක් කරේ? ඔබේ මාව නීතිඥයෙක් කරගන්න ඔබ ගුට්ටියක් දාගන්නේ. මම නීතිඥයෙක් නෙවෙයි. උඹලගේ නුඹල බෙදලා ඉන්නවා. අපි ඔය ඇසියුම් කරන්නේ නීතිඥය කියලා මෝඩකමට තමයි. ඔය කියන්නේ ඉංග්‍රීසියෙන් ඇසියුමින් කියලා. අපිම කෝට් එක දාගන්නවා මේ අසාධාරණ ඉස්ම නිකන් ඉඳලා අපි පැනලා දෙන්න ඕනේ. ඒකම වෙනවා තමන් මේ ගුරු වැඩේ බල්ලා කරන්නේ කියලා බල්ලා වැඩේ ගුරු කරන්නේ උටි කරනවා හොඳදම උටි කරනවා. එහෙමනම් ඔයගොල්ලන්ගේ ජොබ් ලිස්ට් එකේ ඇති කන්ඩිෂන් එකක් දාලා අසාධාරණ දෙයක් නැගීට පස්සේ කවදාකවත් දැකලා තියෙනවද ජොබ් කන්ඩිෂන් එකක් කියන්නේ. දාන්නේ දැම්මොත් ඉන්න බෑ මායි කඩපුටු වෙයි. ඉන්නේ ඕගොල්ලෝ පැහින්න හදලා තියෙන්නේ. ඕගොල්ලන් ගෙවල් වල ඕගොල්ලෝ කොච්චර අසාධාරණ කරනවද? තමන්ට අධිකාරිය හම්බෙච්ච වෙලාවයි. ඒකට කවුරු අත දාන්නවද? මකනවා. වනසනවා. ඒක අනුන්ගේ අසාධාරණකම් වලට අපි ඇසියුම් කරලා ගිහිල්ලා පෙට්‍රෝලුත් පුච්ච ගන්නවා මුටිත් ගන්නවා. මම හොඳට කාලා තියෙනවා. මම හොඳට කාලා තියෙනවා. අපි පස්සේ කය දෙනෙක් ඒ ජොබ් වැකේෂන් ජොබ් එකට ගියා කියා ඕගනයිසේෂන්. ඉතින් හොඳට ගෙවනවා. ඉතින් ජොබ් එකක් නැති වෙලා. ඉතින් අපේ ටීම් එකේ යන වෙලාවේදී ඒ සුද්ධි එනවා. හැම වෙලාවෙම ඇවිල්ලා බලනවා. බලලා අපිට තිබුණේ ළමයින්ට වර්ධනය චෙක් කරන්න බරයි උසයි මනින්නේ. තරහදී අපිට තියෙන ස්කේල් එක හයි කරලා තියෙන. ඒකේ ඉඳ ගන්න හැටි තියෙනවා. ළමයි හිට ගන්න හැටි තියෙනවා. කකුල් දෙක දන්ස් දෙක ගෑවෙන්න ඕනේ. කකුලෙන් පිටිපස්ස ගෑන ස්කේල් එකේ ඔළුවට මේක වදින්න ඕනේ. ඉතින් අරගන්න. සුද්ධ ඒ වෙලාවෙ මගේ යාළුවා කරපු ටික චෙක් කරා. චෙක් කරපුවාම කිලෝ බා කිලෝ කාලක් වැදුණා. ඒක පාතල් කිලෝ 37යි වඩා මේ 37 කාලක් තියෙනවා. දැන් සුද්ධි කම්ප්ලීට් කරා. ඕගොල්ලෝ හරියට වැඩේ කරන්නේ බාහන මේ 34 කිලෝ කාලක් එහෙම වෙලා තියෙනවා. හරි කියලා. ඉතින් මම කතා කරද්දී කිව්වා. මම මට පොඩි chance එකක් දෙන්න. මම කම මේ තරදි ප්ලේට් එකේ මේ කොනේ ඉඳ ගන්න අර කොනේ හිට ගන්න මේ කොනේ හිට ගන්න මේකට වල මැද හිට ගන්න තරදි අත් පහක් කියනවා රේටින්ස්. වාගේ තරදි වලදී. ඊවරසේ සුද්ධ නිල් පාට වෙලා ඉන්නවා. ඒ මං කෝ ඔයා හිට ගන්න මම පෙන්නලා දෙනවා වාට රීඩින්ග්ස් පහක් කරන් දෙන්න මේ තරදි. ඊට පස්සේ සුද්ධිර තද වුණා. තද උනට ගන්න නැහැ ඉතින් මටත් තද වෙන්න පුළුවන්. ඊපස්සේ ඔක්කොම ජොබ් ඉවර වුණාට පස්සේ මගේ බැට් එකේ කිව්වා කතා කරලා තිබුණා. මේ ජොබ් එකක් තියෙනවා. ඔයා එනවනම් කියා එකට එන්න. ඉතින් ආයෙත් මම කැමති නැහැ. ඊට පස්සේ මගේ නම සජෙස්ට් කරලා. නෑ එයායි කට වැඩි කිව්වා. ඒ නැත්තම් මම අද මහාන වෙන්නේ නැහැ. මම එනම් කියා ඕගනයිසේෂන් එකේ ඩිරෙක්ටර් වෙනවා. නැරන්ත පෙන්නලා දෙනකොට මොන එකක්වත් කැමති නෑ. නමුත් මේ අපි ගන්න හැම මීටරයක්ම බොරුව. මුළු ලෝකේ අපේ අපේ මේ ජීවත් වෙන එක තමයි කැතම සාධාරණ. අපි ජීවත් වෙන තාකල් කාගර කෑමක් කන්නේ. කාගර යන්නවක් කන්නේ. කවුරු ඉන්න තැන කින්නේ. කී දාහක් වෛර කරනවද survival of the fittest එකකට. අපි බලවත් නිසා මිනිස්සු වශයෙන් අපි කොච්චරක් සත්තුන්ගේ අයිතිවාසිකම් විනාශ කරගෙන ගිය ජීවත් වෙනවා. ඒ ඒකට අපි මේ කියන මනුෂ්‍ය ලෝකේ කියලා. කරපොත්තේ කිව්වොත් එහෙම කොන්ස්ටිටියුෂන් එකක්. කරපොත ලෝකේ මනුෂ්‍යයා ගැන කොච්චර දොස් කියන්නේ. උන්ගේ උන්ට බෙහෙත් ගන්නකොට අර බැන්ට් කැපට් වල කරපොත් යන්න බැරි ෆිට වෙන්න හදනකොට කොච්චර අසාධාරණ කරපොත්. ඒව පේන්නේ නැහැ අපිට. අපිට වෙන්නේ මිනිස්සු අසාධාරණ ඒත් අපිට කෙනෙහෙන්න ඕනේ. ඒක තමයි අපිට අසාධාරණ තියෙන්නේ. මිනිස්සු ලෝකේ කියන විතර කුණු හරපයක් නෑ මේ ලෝකෙට වෙන්නේ. මේ හැම සතෙකුටම අයිති ලෝකයක් කරන අපි අමුතුම කන්ස්ටිටියුෂන් එකක් හදාන අමුතුම විෂවිජනාශනයක් හදාගෙන අමුතුම රෝග පීඩාවක් ඇති කරගෙන අමුතු නීති පද්ධතියක් හදගෙන මිනිස්සු අතරත් වර්ග බෙදාගෙන මේකට විහිළුවක් තියෙන අතර. කක්කොට්ටේ කිව්වොත් එහෙම ලෝක ව්‍යවස්ථාව කොහොමද කියන්නේ? කරපොත්තේ ලියුවොත් කොහොමද යන්නේ? අසාකාරයක් නැද්ද? අසාකාරයක් නැත්නම් අපි අහලා බලද්ද බේකන් ස්ට්‍රේ එකේ අල්ලන්නේ. කරපොත්තට. මේ කැමපි ගානක ඔය සලඩ් සලඩයක් එනකොට සතු කී ලක්ෂයක් පටලද? අපි ඔය සුපර් මාකට් එකේ ගිහලා ගන්න කියලා බඩුවක් ගන්නකොට මොන තරම් පරිසර දූෂණයකටද අපි සල්ලි දෙන්නේ? අපිට තේරෙනවා ධනෙ අපිට දෙන්නේ කීය තරම් ඕනේ බඩුවක් ගන්න පුළුවන්. මේ වැරයිටි එකද මේ වැරයිටි එකද තියෙන සුපර් මාකට් එක කියලා කියන්නේ සිතූ පැතූ සම්පත් ලබා දෙන වස්තුවක් කියලා දෙයි. අපිට සල්ලි තියෙන නිසා මේක නම් අපි ගන්න බලදාගන්න කියලා. අසාදාන මුදු දෝගේ පුරා පැතිරිච්ච අසාදානයක් තියෙන්නේ. අපි මේ එකක් අල්ලන ෆයිට් කරන එකයි කරන්නේ. survival of the fittest කියන එක පිළිගන්නවා. සාධාරණයි. බලවතා ජයගන්නේ. ඉතින් ඒකනේ මුළු ලෝකෙම ඉතිහාසය ලියුනේ. බලවත් එක පොඩි ගාම පොඩි ගාමරනේ බලවතාගේ අක්කේ. ඒකනේ තිස්සත් ලෝකෙදී නීතිය. කැපිටල් සිස්ටම් එකේ කොහොමද වෙන්නේ? ආර්ථික බලවත් කොහොමද අනික කට්ටිය විනාශ කරන්නේ? ඒ නිසා අපිට මේ එකක් කරලාට හයිලයිට් කරන්න හදන්නේ අපේ තන අපේ මාන අපේ දිච්ච නිසා. සර්වඥාන්සේ සඳහන් කරලා තියෙන්නේ වර්තමානයේ ජීවත් වෙන කිසිම කෙනෙකුට කිසිම දෙයක වැරද්දක් හොයන්න විදිහ වෙලාවක් නැහැ වැරද්දක් කරන්න හම්බ වෙන්නේ නැහැ වර්තමාන මොහොතේ ජීවත් නොවීමට බරපතලම සාදා වර්තමාන මොහොතේ ජීවත් වෙද්දී ප්‍රතික්ෂේපුත් නැහැ ඉල්ලීම් දිනාගෙන මොකුත් නැහැ වර්තමාන ජීවත් වෙනකොට 100 100ක්ම හම්බෙලා තියෙනවා මේකට කොයි ඔය ලෝකේ දින සාධාරණ බලපෑමක් නැහැ අපි වර්තමාන මොහොත පන්නගෙන ලෝකේ තියෙන දේකින් ආර්ථික දේශපාලන වාසි බලාගෙන ඒකසේ අපේ තන ධර්මයෙන් සාධාරණ සාධාරණ ඉසු කර හදනවා කියන කියන්නේ අපි චර සම්පත්‍ය පන්නලා මොන ත්‍රිපිටකයේ කිසිම තැනක නැහැ කියන්නේ අයිතිවාදී කියන වචනාව කියන ඒ තියේදී තමයි නිවනක් පෙන්වලා දෙන්නේ ඒ නවවුලයි විදිහට කියලා පුතු ඉල්ලන්නේපා අපි ඉතින් ගියා නම් තීරදී කාලා ජීවිතලා හිටපන් ඕකේ ගිහිල්ලා අයිතිවාසිකම් කියන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ආයුධයෙන් ඒගොල්ලන්ට වෙච්ච යන බෑ. ඒකට අපේ ආයුධ තියෙනවා. අපේ ආයුධ හදාගන්න ඕනේ වර්තමානයේ වර්තමාන මොහොතේ තියෙන ක්ෂණසම්පත්තිය තුළ. නිසා ඕන එකක් ඇනලයිස් කරගන්න, ඉවෙන්ට් එකක් කරගන්න. දැන් කිව්වේ ජෙනරල් නේ ඉවෙන්ට් එකක් කරගෙන බලන්න. ඒ ඒක ඇනලයිස් කරන්න මට තියෙන මට කවුද දුන්නේ බලේ. ඒ කියන්නේ vested interest. You waste the, waste the power upon yourself due to your conceit, due to your desire, due to your self-centered thinking. මේ ස්ටුඩන්ට්ස් ගැන ගොඩාක් ලියලා තියෙනවා මේ බර්නාඩ් රසල්. වෙනම chapter එකක් තියෙනවා වෙස්ටර්න් ෆිලොසොෆි කියන එකේ මේ වෙස්ටර්න් කියන වෙස්ට් වෙස්ටර් ඩීටර් කියන තමා විසින් පටව ගන්නවා මෙතනදී මේ අසාධාරණ කරච්චා මම අනිවාර්යයෙන්ම අඳින්න එපායි මම නඩුකාරයෙකුට ඇඳේ නැත්තම් කොහොමද මම මේ උසාවිය හසුරවන්නේ අන්නේ අඳිනවට තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ ඇසියුම් කරනවා දැන් මගේ තීන්දුව ගැන අසාධාරණ සතුටු නෑ වගේ මට වේදි ඕන කියලා. නෑ නෑ නාගේ. ඒක ටිකක් එදිනදා ජීවිතේ එක්ක ප්‍රැක්ටිස් කරන්න ගියාම ටිකක් අමාරුයි. නමුත් පැවිදි වෙන්න පුළුවන් ඕන කෙනෙක්. මොකද ඔය කියන්නේ? නෑ නෑ නෑ සතුටු දැන් සර්වස උදා අපි අපේ ඉන්න කිව්වට දැන් අපි ලෝකෙ යම් කිසි දෙයක් මේ යම් කිසි දෙයක ඒක දැනීමක් කියලා නම් ජීවත් වෙනකොට වරදක් නැවැත්ත පොඩි දෙයක් වුණාම ඉතින් භාවනා කරනකොට අපේ සෙන්සිටිවිටි එක වැඩි වෙලා යනවා. ඒ කියන්නේ ඉස්සර අපිට තේරිච්ච ඒවාට වඩා දැන් දේවල් වල වෙන වෙන තැන් වලින් තමයි අපිට ඒ විදිහම එන්නේ. ඒ කියන්නේ ඉස්සර දුකක් වල පොඩි දෙයක් අපිට සමහරවල් ඒක දැනෙනවා. ඒකද අපි මේ කියලා මට්ටමට හිත ජීවු වෙනකම් අපිට ඒ දැන් හිතට සමරක් කරලා අපිට හිත දරා ගන්න වෙනවා. මේ මානසික කියන්නේ. බබා හම් වෙනකන් තොල දුක තියෙනවා. එහෙමනම් ඉතින් බඩ වෙන්නේ නැතුව ඉන්න. බඩ වුණා ඊට පස්සේ වෙන මේක දුකක් තියෙනවා. ඒක ඒ ප්‍රසූතිය කියන එක විඳින් නැතුව මමෙක් වෙන්නේ මමෙක් වෙන්න බෑ. අල්ලවිද දුරට ගන්න එක තමයි හම්බුනේ. Taman තකවන්න ඕනේ. මේකට හොඳම ඉවෙන්ට් එක තියෙනවා මේ ගර්ජොෆ්ගේ පොතක ලියලා තියෙන ඔස්පෙන්ස්කි. ඔස්පෙන්ස්කි කියන ගර්ජොෆ් ගර්ජොෆ් කියලා රසාවේ වෙයි. යුක්තකාරී මිනිස්සේ අමතර જાති කතා කරන මිනිස්සේ තමයි ආසියාවට ඇවිල්ලා ධර්ම කියන කෙනෙක් නේද වෙස් එක කියනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේ චරිතයක්. අන්තිම බලවත් හොඳ පුරවුලක් තියෙනවා මේ කෙනෙක් දිහා බලන්නේ නිකන් ගහ ගන්න මට්ටමට වගේ. අපි ලස්සට කියලා තියෙනවා. එයාට ඉන්දියාවෙන් ගිහිල්ලා ජර්මනිය හැදිච්ච සාන්තුරේ පඬිත් කෙනෙක් හම්බ වෙනවා. ගොජොට. අපි තම ගොජො ෆොක්කො වැඩ නතර කරලා යන්නේ එයාගේ සාකච්ඡාවට. සාකච්ඡාවට යනකොට මයින්ඩ්ෆුල්නස් ගැන කතා කරන්නේ නැහැ. බෑ ඇලර්ට්නස් ගැන කතා කරනවා. මයින්ඩ්ෆුල්නස් එක තමයි ඒගොල්ලන්ගේ භාෂාවෙන් කතා කරන්නේ. ඒක හරි ඉන්ටරෙස්ටිං කාගෙන ඉන්නවා. එයා කියලා තියෙනවා මේ අපි ජීවිතේ පුරාවන කරන්නේ මදේට සහ ප්‍රමාදයට හේතු වෙන දේවල්. එක්ක බොනවා මොකකින් හරි ඩෝප් වෙලානේ අපි ඉන්නේ. අපි ඩෝප් වෙච්ච මිනිස්සුන්ට කෑගහමඩ අපි අපේ අපේ මත මතාන්තරින් අපේ රුචි ආදී කටි ඩෝප් වෙලානේ ජීවිතේ මේ ඩෝප් එක නිසා අපිට පේන්නේ මේ මනුස්සයා ගන්න මට එයාගේ දෘෂ්ටි කෝණයෙන් බලන්න බෑ. මම බලන්නේ මගේ දෘෂ්ටි කෝණය. ඒක බලනකොට හරි වැරදි අපි මනිනවා. මොකද ඇලර්ට්නස් එක තියෙනවා. යා මං දිහා බලන්නට මං යා දිහා බලන්නට දෙක අපේක්ෂ වෙන්න බෑ. අපි කවදාත් පරිසරයත් එක්ක එහෙම කරන්නේ නැහැ නේද? ඉස්සරහට ඒකම සම්පූර්ණ සලකන්නේ නැහැ. අපි බලන්න හදන්නේ මේ මම ලොක්කා කියලානේ. ඒක හරි අසාධාරණ කරනවා. ඒකට විරුද්ධයි ඔය ඇලර්ට්නස් එක. ඇලර්ට්නස් එක choiceless awareness එකක් තියෙනවා. You are totally, totally aware, but no preconceived ideas, no assumption. Just be aware. අන්න ඒක එනකොට යා කියලා කියනවා කැරක්ටර් හතරක් වෙනවා. ප්‍රයෝගයෙන් sensitivity. irritation, fault finding, self accusation and pedantic. irritation කියන්නේ වෙනකට වැඩි irritate වෙනවා. ඇයි මේ මිනිස්සු මේ තරම් එක එක කාගොටා වෙන්නේ? ඇයි මේ විදිහට අසාධාරණ වෙන්නේ කියලා අර වෙන්න නොතිබුණාට වැඩිය sensitive irritation එකක් එනවා. fault finding මේ මනසන මේක මේකට හොඳින් කරන්න කිව්වා. ඇයි ඒක හරියට කරන්නේ නැත්තේ? ඉස්සත් වැඩි අපි අර මයින්ඩ්ෆුල්නස් එක හොඳද? දැන් self acquisition නෝ යකෝ මෙච්චර හොද වෙන්න හදුවට මම අර වරද්දාගත්තා. කීලේ ගරිම එතකොට නිකන් ගංගලියෝඩ දෙන්න බෙල්ලක් වගේ තේරෙන පටන් ගන්න තමයි නේද පෙඩන්ටි ලෝකෙ දැනේ පිළියරක් ඒ ලංකාවේ මේ දෙන්නේ මේ හොතර කරන්න තිබ්බා ඉතින් අල්ලගෙන මේක හරියට පිළිවෙල හදන්න හදනවා මේ හතරම එන්නේ ව්‍යානසික වැඩි වෙනවා මේ හතරම ලෝකයා දැනගන්නේ කරදරයක් විදිහට නමුත් දිනු වෙන බවට ලබනවා. නමුත් මේක ප්‍රශ්නයක් කරගන්න නම් උට කියන දේනේ අසපුරුෂයි කියලා. අපි වෙන්නේ කියන කාලකන්ණිය කියලා. නැත්නම් අමනියයි කියලා. මරිමිණියේ තකතිරුයි කියලා. මේක ගන්න වාසියට. මම වෙන්නට වෙදී තියෙන හැබැයි main thing is not to worry. මම මට ඉරිටේට් වෙනවා වෙන්නට වැඩිය worry කරන්න එපා. බබා බලට ආවට පස්සේ උදේට දුක් වෙනවා. කුලකාන්තාවට නම්බුවක් වෛශ්‍යාවට ලැජ්ජාවක්. අපි කම්බෙන එක කුලකාන්තාවට රාජමහින්දේකට ලොකු නම්බුවක්. වෛශ්‍යාවට ඉතින් අපි මේ හම්බෙච්ච බබා වෛශ්‍යාවක් විතර බලනවාද කුලකාන්තාවක් විතර බලනවා. මේකට එක උත්තරයි තියෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රිතයි. කල්යාණ මිත්‍රයන් අතර හිටියොත් ඔක කරන්න කියලා දෙනවා. මේක දිහා මෙහෙම බලපන් කියලා. නැත්නම් මේ ලෝකේ ඉන්න පඬිතුකෙක් කියලා අහුවන ප්‍රොෆෙසර් කෙනෙක් හරි PhD කාරයෙක් හරි අමන තකතිරු කතා කියන. ඌ බලන්නේ ඒකේ වාදයන් ඌ කුඹ ගන්න. ඒ කික්කක් නෑකට උදව් වෙනවා. කාගේ කෙනෙකුට කාගේ කරටිද? නිසා මේක එනකොට හොඳට මතක තියාගන්න මේක හරි පැත්තට දාලා බලුවොත් අපි වෙනදට වැඩිය හරිම සෙන්සිටිව්. හරියට ඉරිටේට් වෙනවා. ඒක වන බුදුහාමර කියන්නේ වන මුඛේ පෑදුවම. බේත් ගන්න ඉස්සෙල්ලා තුවාලේ සුද්ධ කරන්න ඕනේ. සුද්ධ කරපස්සේ උලක් වැටුණත් ත්‍රිදෙකමනේ. සුද්ධ කරන්නේ ඉස්සලට නේ වෙනස්නේ. බේත් තාල වැඩක් නැහැ සුද්ධ කරන්නේ නැතුව. මුද්‍රණයන්ට මේක රිප් ඕපන්. පතුරු ගහලා ගලවනවා. සම්මල වාසිය හැම ගහක් එන දෙන කොඩින් ගිරුනවා. කහන් හේතුන් ගහින්න සතු කරනවා. එළියට උත් කුරුල කොටනවා. පතුරට වැදුනොත් මාළු කොටනවා. උදියා ගත්තොත් බික්මලෝ කරනවා. සත්‍ය ඒකයි මිනිස්සු සත්‍යමත් වෙන්න අකමැති. බැරිකම නෙවෙයි. සත්‍යමත් වෙන්න බැරි නෑ. සත්‍යමත් මහරසෙ මහා ඉසේ ගන්නවා. කසාන හදනවා වගේ කහන්න විමයි හිතේ. කහන්න ගන්න ඕජාවේ. මේ සත්‍යයේ නෝ ඔය ටෙඩි හොන්නේ බන්න බුදු දාහට බන්න සිද්ධාක් කියන්නේ ලේසි. ඔය බැරි බන ඕනේ නෑ. ඒ නික සංසාරේ කර කොහොම ඉතින් ඒ අන්තරයේ කරුණු හතර කියපු ගමන්ම මම මේ වේදමක් කරලා ලියාගත්තා. ඕනම භාවනා කරන කෙනෙක් මේක කනපින්ද මොකට ගන්න. මේ සෙන්සිටිව් එක වැඩි වීම එයාට වනමුගේ පෑදුනෝගේ මනස එක ඉබරක් කරනවා. ෆෝල් ෆයින්ඩින් එනකොට ගැටෙන්න ගන්නවා. සෙල්ෆ්ටක්‍රිටිසන් එනකොට වහ ගන්නවා. සීදීනස ගන්නවා. මේ ලෝකේ පෙඩැන්ටික් වෙන්න හදලා ඉතින් අපි කන්ස්ටිටියුෂන් හදන්න පටන් ගන්නවා. මේ ලෝකේ මම හරවුම් කරන්නේ. ඒක කොහොමද හතර හතරක් කරන්න බෑනේ ලෝකේ ලව්. මේ ළඟදී තිබුණා මේ ඊමේල් එකක් එවලා even if you are complaining you can find good girls in each and every corner. But the unfortunate thing is world is around India. Joke එකක් විතරයි කිව්ව ඉන්නවා කොංගල් හොදෝ දෙන්න කොනක් හොයාගන්න බැලුවේ නම් දැන කෙල්ල හොඳ නැහැ. කොයි කෙල්ලත් එහෙම තමයි කියනකට බැලලා ඉහෙලා තියෙන්නේ. බැලලා තියෙන ලස්සන ඊමේල් එක හරිලා මේ මූණ දිහා බලනවා පේනවා කොච්චර තේරුම් ගන්න තමයි තරන්නයි. ශක්තිය ඔය ඉතින් තරම්ම මිහිරි නෑ. ඒක තිත්ත බේතක්. අමාරුයි. ආයෙ වහකට බීලා මොකක් කරන්න කාලා. බේරෙන්නේ නැහැ කරන්නේ. එහෙම නොකරන කෙනෙක් පිටපත කවදාකවත් තරහ වෙනවා. භාවනා නොකරන. එහෙම නැත්නම් ඒ තමගේ ජීවිතේ සම්පූර්ණ ජීවත් වෙන මිනිස්සුන්ට ඉතින් බබා ගැන නෙවෙයි අප්පා. ඒක බයි තමයි විච මොකක් උකුලේ යන නලවන්න බෑනේ මගේ මගේ නලවිල්ල දේගොන් නලවින්නේ. ඒ නලවිල්ල නතර ගියාමයි. ආපහු විනාඩ අනුකම්පා කරලා කියනවානේ මුත්තේ මේක පරිසරුවම කියන්නේ ගර්ධවා හකිනවා වගේ. කිරිවැදෙන ගොයමක් රකින්න ගොබියෙක් වගේ. ඒක ආවට පස්සේ ලොකු බාහිර මාර්තුවක් ගන්නවා. ගොල්කීමක් වෙනවා. කල්යනා මිත්‍යාශ්‍ර තියාගනි. ධර්මාංග ප්‍රතිපත්තියේ කියන යෝජනාචාරී තියාගනි. බනහපන්. සාකච්ඡා කරපන්. කර කර කර කර මේක හදාගෙන යන එකයි තියෙන්නේ. ඒ නිසා මොඩ වඩුවට ආයුධ හම්බෙච්චාම කපා ගන්න. භාවනාදී හැම තෝලයක්ම ෂාප් වෙනවා. ඊට පස්සේ වඳුර අතර දෙන්නවා. උඩට වඳුරෙක් අතර දෙන්නවා. වඳුර කපා ගන්න. ඉතින් එන එන ශාපනසික තමන්ගේ පැත්තට හරවකට පාවිච්චි කරලා පටන් ගන්න එක ප්‍රෙස්ටිජ් එක තමයි. ඒ කියන්නේ සංස්කෘතිය කියලා කියනවා ගුණා සුගුණා ගුණා ගුණේසු සුගුණා බවන්. ගුණයක් උනත් බලවත් බබලන්නේ ගුණවතෙක් අතරපත් වුණොත් විතරයි. ගුණේ උනත් නුගුණවත් කෙනෙක් අතරපත් වුණොත් ආයුධයක් අර මොඩ ආයුධයක් මොඩ වතුරට වැටෙලි යමුනාගේ ගුණෙම කපනවා. ඒකට ඒකට කරන්න දෙයක් නැහැ. සර්වචනති ඉඳි ඉන්න සර්වචනන්ත ගණපයි. බහුනේ ඇවිල්ලා ප්‍රසිද්ධ කාරණා මාතක හතක් කියලා හැමදාම බයිනවා. මම කියන බලන්න ගියාම කතාව ඇත්ත වගේ තමයි කියන්නේ කියන ෂේප් කරලා ටිකක්. ගහගන්න යන්නේ. ඒ කියන්නේ මට කියදයි ඕක කියන කට්ටිය ළඟ භාවනා වැඩෙනවා. හැබැයි නම් බබා හම්බ වෙලා නැහැ. ඒක ටිකක් අර විහිසුදා වෙනකම් දොළ දුක් ආයෙ ටිකක් එක්ක තියෙනවා. අවසාන ලිඛිත ප්‍රශ්න සම්මාස ගරු ස්වාමීන් වහන්සේ සබ්බස්ව සූත්‍රයේ දස්නා පහතබ්බා පළමුව භාවනා පහතබ්බා අවසානයේ විස්තර කිරීම පැහැදිලි කර දෙන්නේ. මේ ප්‍රශ්නය සුතමේ ඥානයේ පිණිස මම උපසාරා. ඒක ඇත්තටම අපේ පවතින සම්ප්‍රදායට සෑහෙන දුරට අභියෝගයක් සබ්බාසෝ සූත්‍රයේ මේ ආශ්‍රම ධර්ම පහ කිරීමේ ක්‍රම හතක් දේශනා කරලා තිනවා. පළවෙනියම තිබ්බේ පස ඥානතෝ වික්‍රේ පසතු ආසවණ කයම ගාමින ඥානතෝ අපසතු කියලා. මහණේ ආශ්‍රයෙන් තෙපීම ආශ්‍රයෙන් දන්නා වූ දකින්නා වූ තයට පමණයි කියලා මම ප්‍රකාශ කරනවා ආශ්‍රය කරන්න බෑ නොදන්නා නොදක්නා කෙනෙක්. ඉත ආශ්‍රව ආශ්‍රව වශයෙන් දැකීම තමයි ආශ්‍රව පහ කිරීමේ පළවෙනිම පාඩම. ඒක අයින්ස්ටයින්ගේ භාෂාවෙන් කියනවා නම් ගානක් හදන්න ඉස්සෙල්ලා ඒ ගාන අවබෝධ කරගන්න නැතුව ගාන සුළු කරන්න යන්න බෑ. ඉස්සලා ගාන තීරුම් ගන්නගේ ව්‍යාපාර වශයෙන් අංකවලද බීජ ගණිතද මේ ෆෝමියුලා එක දාන්න ඕන කියලා. ඉස්සලා ගාන අවබෝධ කරගන්න බෑ. ඊට පස්සේ තමයි අපි අර ප්‍රමේය මේ ප්‍රමේය දාලා හදන්නේ. අපි ගාන දෙනකොට අර ප්‍රමේය වලට මේ දාන්න බෑනේ. ඒ නිසා ගාන දකිනකොට උත්තරේ මනස ළඟ තියෙනවා. හරි දක්ෂ ගණන්කාරය. ඊට පස්සේ ස්ටෙප් බයි කියන එක කියන්නේ එක්සමිනට දැනගන්න. ඌගාන තේරුම් ගන්න ගාන බයි කියනකොටමයි. නිසා සර්වඥාන්ති කියන පළවෙනි සංයෝජන ධර්ම තුනයි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඒක ක්‍රියාත්මක කරන අස්පනා පිට දකින්නකොටම ඒක තීන්දුව වෙනවා. ඒ නිසා ඩ්‍රැකියුලා ෆිල්ම් කරච්චිය තියෙන ඩ්‍රැකියුලාට ආලෝකය දකින්න බෑ. ආලෝකය දකින්නකොටම ඩ්‍රැකියුලා මැරලා වැටෙනවා. කුරුසේ දකින්නකොට වැටෙනවනේ. ඒ වගේ තමයි සක්කාය දිට්ඨිය එනකොට අපි නිකන් ඕකට තමයි සක්කාය දිට්ඨිය කියන එක කිව්ව ගමන් යාට වසංග බැහැ. විචිකිච්ඡාව මේ හොඳ දෙයක සැක කරන ගතිය මේ අපි ළඟ අපි වෙන ඥානයක් කියලා මේ දෙකයි කියන්නේ. ඇත්ත දකින්නට සැක කරනවා. ඊට පස්සේ ඒක තමයි භාවනා කරන්න මේ මුළු ලෝකෙම තියෙන සිල් ටික ඔක්කොම ඕනේ. ආයිචි ටිකක් තියෙන හැටවල මේ අමතර දේවල් සීලපද පරාමාස වෙනවා. ඉතින් අන්නේ ටික දැක්කම යා ඊට පස්සේ අනවශ්‍ය සිල්පද කරන්නේ අවශ්‍ය ඒ භාවනා කරගෙන යනකොට අවශ්‍ය ටික අරගන්නවා. විචිකිච්ඡා කරනවා අවශ්‍ය ටිකට. හැමදේම පතුරු ගන්න යන්නේ නැහැ. ඊගාට මේ මම යන එන්නත් අපි හැම දෙයකින්ම මොන දෙයකින් හරි කැපිපෙනීමට උත්සාහ කරනකොටම තේරුම් ගන්න ඕන තමයි මේ සංකල්පයේ මූලික ස්වභාවය කියලා. දැක්කට පස්සේ එයා සීක පුද්ගලයා බාරපත් වෙනවා. මින් ඉදිරියට මෙයා එනවා විලචන තුර. එන හැම වෙලාවෙම මොකට කන්නඩි ගන්න එක විතරයි කරන්නේ. එයාට පින්නට දෙනවා මේ සක්කායිච්ච මේ විචිකිච්ඡා මේ සීලපද ප්‍රාණාති කියලා එන්නේ. එක්කින් කඩාගත්තට පස්සේ තමයි ඒ පළවෙනි සැරේ ආශේවනේ සිද්ධ වුණාට පස්සේ ඒ මනුස්සයා ඒ අලුතෙන් තාම ඉපදෙලා නැති කෙලෙස් නැවත නොප නොයිපදවීම පිණිස සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වෙනස් කරන්න ඊට පස්සේ අනවශ්‍ය කතාවලින් වළකින අනවශ්‍ය ක්‍රියාවලින් වළකින ජීවිතය සකස් කරගන්න කාටවත් හිංසා අඩු වෙනවා ඉතින් ඒ ටික සේක ප්‍රතිපදාවට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව යම් කිසි කෙනෙකුට භාවනාව යම් ප්‍රමාණයකට යಾದීලා හරියට ගමනු. දැන් කතාව අඩු කරන්න උත්සාහ කළේ නැත්තම්. ඉති භාවනාවට ඒක කරන්න බෑ. භාවනාව කරන ඉතාලම ජීව කොටසක්. පෙන්නලා දෙනවා කතාවේ කොච්චර ශක්තිය හරිනවද කොච්චර සම්පප්පලා වෙනවද කොච්චර අකුසල් සිද්ධ වෙනවද. ඉතින් ඊට පස්සේ සක්කාය සම්මා වාචාවකින් ප්‍රස්ටේට් කරන්න කරන්න කරන්න කරන්න එයා දැකපු දේ සත්‍ය භාවය කැපී පෙනෙන්න පටන් ගන්නවා. කර්මාන්ත කියලා අනවශ්‍ය විදිහට ඉන්ඩස්ට්‍රීස් වල අනවශ්‍ය විදිහට පිසි වෙන්න යන්න එපා. එතකොට මේක නිකන් ඉටිබන්දම දෙපැත්තේ පත්තු කරා වගේ එක්සොස්ට් එක. මඩ රස්සාට ඕන ටිකක් හම්බ කරපන්. ඊට පස්සේ හුදේකලාව තියාගන්න. විවේකේ තියාගන්න. ඉස්රාමේ තියාගන්න. නැත්තම් මේ බර කරත්තන්න ගොඩෙක් වගේ මැටි පාගර ගොඩෙක් වගේ හම්බ කරන්නම් වගේ හම්බ කරන්න කියන්නේ නේද? මොන බාහනක් කරන්නේ නැහැ. ඒක හම්බ කරන තේ කාස් සූරකාරණ එකක් වෙන්නේ නැහැ. කහගෙන සයිකොලොජි එකට බාධා වෙන එකක් වෙන්න බෑ. දැන හෝ නොදැන සම්මා ආජීවයට යනවා. ඒකම කරගෙන කරගෙන යනකොට පේනවා මේ ආශ්‍රව දැක්කද ආශ්‍රව උපදින මූල ආශ්‍රව නැති කිරීමේ කටයුත්ත බුදුන්ට යන්නේ අම්මට අප්පට යන්නේ තමන්ටම අද වෙලා තියෙන්නේ මේ ධම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය සකස් කරන්නේ නැතුව ඒක භාවනාවේ බලාපොරොත්තු වෙනවා ඒකන වර්ධනය උගා કોઈ මැජික් භාවනා කාර්යෝ බොහෝ දක්කත් කැමති නැහැ ඒගොල්ලන්ගේ රුචි අරුචිකම් වෙනස් කරන්න. බොහෝ දක්කත් කැමති නැහැ මේ සාහසයෙන් පැත්තට ගන්න. ඒගොල්ලෝ ඉන්න කියන්න හදන්නේ මේ ගත කරන පෙන් ජීවිතේ ගත කරන ගමන් ෆෝමියුලා එකකින් මැජික් එකකින් ආශිර්වාදකින් බණක් අහලා නිවන් දකින්න පුළුවන්. ජීවිත කනකොන ඉතිසන කොට තේනවා ඉතින් කනකො කාලේ ඉතින් ඉගෙන කොට දෙපේ. පුදුජනනාදී කියන්නේ තමම කොමිට් වෙනවා. තමන් දැක්කනම් ඒ දකින්න දේට ගැළපෙන්න ජීවිතය වෙනස් නම් එතන පරිවර්ජනා පහතබ්බ ආසීවනා පහතබ්බ ඉතින් ටිකකට තියෙනවා අන්තිමට ඉතු වෙන්නේ භාවනා පහතබ්බ වලින් අර අනුශේ ධර්ම ටික දැක්කම කියනවා නමුත් අද භාවනාව කියන වචනේ තේරුම් කරන් තියෙන්නේ මෙහෙම ඉඳගෙන ඉන්න භාවනා කියන්නේ පුළුවන් ගොඩාක් පුළුවන් දෙයක් කියලා බලනවා භාවනාවේ ඉස්සලා ආශීර්වාද ප්‍රත්‍යේදී දැකීමෙන් මේ සෝවනාදී මාර්ග ප්‍රඥාණයටපත් වෙන්න පුළුවන් බව හොඳටම පේන්නේ අපි දන්න අන්‍යාගම කියන්නේ මේ සත්‍ය ලස්සනට විස්තර කරනවා. ඒ මිනිස්සු කවදාකවත් ඒ කියන විදිහට නමස්කාර කියලා පන්ති දරගෙන වැඩලා කතා කරලත් නැහැ. බණ අහලත් නැහැ. නමුත් ඒ මිනිස්සු ලස්සනට කතා කරලා දෙනවා. මේ මම ආයනය ගැන තියෙන තාක් කල් උගලට කොහෙද සාක්ෂිය. ඉතා ගන්න බෑ මේ මිනිස්සු මේ කොහෙන් කොහෙන් මුලාසයක් කරන කතා කරනවා. කයින් රුදු වෙලා වගේ. අපි දන්නේ නැහැ කොතනද ඉන්නේ කියලා. නමුත් ප්‍රශ්නයක් කරනවා අපි මේ දංගකන සීලා කියලා. වැද්දගෙන රිට්‍රීට් කරනවා. 1යි 2යි 3යි. නමුත් එක තැනම කරකැවෙනවා. අර මිනිස්සු කිසිම සාධනයක මේ ආශිර්වාදකින් තොරව ඉතපු ගානේ මනසට තේරෙන පටන් අර ගන්නවා. මේ self centeredness මම නිසා ඇතුළා කියන වශයෙන් බලනකොට බෞද්ධට හරි ප්‍රශ්නයක් එනවා කොහොමද මේ මිනිස්සු මේ අබෞද්ධ වෙලා එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටිකයි කියන විකාරේ ඉඳලා මෙච්චර ලස්සන ජීවත් වෙන්න කියලා නමුත් මේ භාවනා කියන වචනේ තේරුම ගන්න කියලා නිසා එනවා ඒ නිසා මේ මිනිස්සු කතා කරනකොට මේ ළඟදී මේ විනිපෙක් වලදී ඒගොල්ලන්ගේ තිබුණ PC එකක් එකදී ඒක චරිතයක් තෝරා දුන්නා තෝමස් මුවර්ටන් කියන මිනිසා මෙසේ මේ නිකායක කතෝලික නිකායක මං කෙනෙක් සම්පූර්ණ මුල් කාලේ බොහෝ ශ්‍රලකා ජීවිතය ගත කරන කොනකමට පස්සේ පැවිද්ද කරලා තියෙනවා අවංකව යේසුස් වහන්සේ කියාගෙන එයාට ඒ මුල පොතේ පුරදි කියවන පේනවා එයා ග්‍රීසියට ගිහලා පර්ව චර්චස් දකින්නකොට එයාට මොකද්ද කොමියුනිකේට් වෙන්නේ. අන්තිමට ඉවරස අනුරාධපුර පොළොන්නරුවේ සැතපෙන බුදු පිළිවෙලකට එකපාරට නිවන් දැක්කා. කල්කටේම නැහැ. දවස් 8කින් මැරෙනවා. කායලන්තදී මැරෙනවා. ඒ සාමාන්‍ය මැරෙන්නේ අතට පාඩක නෙක විදිහට. දැන් අරගොල්ලෝ ඒක හොයාගෙන යනවා මේ මිනිස්සයා ජීවිතලා ඉන්න ගන්න ගොඩාක් විපස්සනා ගැන කතා කරනවා. ගොඩාක් මයින්ඩ්ෆුල්නස් ගැන කතා කරනවා බයිබල් භාෂාවෙන් කතා කරනවා. ඉතින් මේ මිනිස්සයා දිහා බලනකොට පේනවා අපි දන්න ක්‍රමෙන්නේ මිනිස්සයා කතෝලික භාෂාවේ ඔය පුදුම ඉන්සයිට් එකක් තියෙනවා. ඉතින් මම ওই පොත කියන වෙලාවේ ඔය නිසන් වගේ ඉන්න කෙනෙක් පාවුලස් 23ක් කැතලික් ෆාදර් කෙනෙක් ඉතාලියන් මම කොමෙන් මෙහෙම එකක් තියෙනවා මම මේ පොත ගෙන ගන්න අරනවා කියවන්න මේ මිනිස්සු බැඳගෙන බුද්ධාගම කියවට මොකද මේ ආර මනුස්සය ඉතින් හරි ටෙන්ෂන් එකක් නැති ලස්සන ජීවිතයක් ගත කරලා තිනවා සෝවාසන කරගත්තත් නේද ඊට පස්සේ කිව්වා ඔයාගේ කච්චක දමු මගේ කච්චක මට අවුරුදු 23ක් අවංකව පාද කෙනෙක් විදිහට වැඩ කරලා තියෙනවා. මොකද ඔයගොල්ලෝ හිතන්නේ මේ මේ මාර්ගඵල ඥාන බෞද්ධයන් විතරයි කියන්නේ. පාරමිත අධිචුනිස ඕනතරම් වෙස්ට් කියන්න පුළුවන්. එනිසා මම කඩියම මේකත් නෑ ලියලා දින දෙන්නේ නෑ. මොකද නෑ ඒක අපිට අයිතියක් තියෙනවා. ලියපන් මොකද උනේ කියලා අපිට ඒක මිනිස්සුගේ ඇස්සරෙනවා. අපි දකින චීන කන්නඩියෙන් බලන්න ඕන ගමන් නෑ. ඕන කෙනෙක් විවෘත වුණාට පස්සේ බුදුහාමුදුරු පේනවා, ධර්මයේ පේනවා. ඉතින් ඒ දර්ශනයයි මෙතන මේ කතා කරන්නේ. ඒක බුදුචානන් සඳහන් කරලා තියෙනවා යේකේච බුද්ධං සරණං ගතාහි මේ මේ ලබිසත්‍ය අපාය දුමු කියලා බුදුන් සරණ ගිය කිසි කෙනෙක් අපායට යන්නේ ඒ කියන්නේ බීලඩෝක් වෙලා බුද්ධ සරණ ගච්ඡාම කියන කට්ටිය නෙවෙයි. මලගෙවල් වලම කියන්නේ ඉන්නේ දැන් වල පාත් වෙන පංචල් ගන්න කිව්වහම ඉඳ ගන්න කාලේ පංචල් ගන්න නැගිටිනකොට කරේ. ඒක නෙමෙයි ඔය කතා කරන්නේ බොක්කෙම්ම. ඒ බොක්කෙම්ම වෙන්නේ ඔය ලේබල් දා ගන්න ඕනේ නෑ මොකද කොටි දා ගන්න ඕනේ වෙන්න පුළුවන්. ඒක බෞද්ධයාට නිකන් හරියට අපි අයිතිවාසිකම් කවුරු හොරගම් කරනවා කියලා. අපි මෙච්චර තකමද මේ හාලින්න කවුරු ඇවිල්ලා මේ කටේ කරගෙන ගිහිල්ලා. ඒ නිසා මේ ප්‍රශ්නේ බරපතලයි. මේ අර සම්ප්‍රදාන කුල චර්යාව හරහා බුද්ධ ධර්මයේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ කියලා මේගොල්ලෝ එතන අපි උපෙන් සාති අපි බෞද්ධ නිසා අපි නිවන් දැක්කට පස්සේ තමයි අබෞද්ධයි බෞද්ධ උපෙන් සාති කොට අබෞද්ධ කට්ටිය නිවන් දකින්න. ඒ එහෙම නීතිකට වරන් ගුණාගෙන ධර්මයේ. එනිසා මේක ඇති හැටි දැක්කම දකින්න පමණින්ම මේ කෙනාගේ වෙනසක් කරන වෙනස ක්‍රියාවත් වෙන්න කලිනවා. ඒක සීක ප්‍රතිපදාව. ඊට පස්සේ ඒකට අනුව ජීවත් වුණාට පස්සේ තමයි ඒ භාවනා කරන්නේ අත් වශයෙන්ම සීලය තමන්ටම දැනලා රකින්න සෝවන් වෙන්න ඕන. නැත්නම් ඒක නම් අපි කරන්නේ කරන්නම ආවේ තමයි. සෝ අවේක ප්‍රසාද සීලය ඇති වෙන්නේ සෝවන් වුණාට පස්සේ. ඊට පස්සේ ආ සීල ලකින කාටවත් පෙන්නන්නවත් බයකටවත් කක්කක්වත් නෑ දන්නව අනිවාර්යයෙන්ම ඔපරේෂන් තියටරක් කියනවා ඩිසින්ෆෙක්ට් කරලා දෙන්න ඕනේ කියන එක ඒක මේක හොරෙන් කිසි පිටි ටිකක් තියෙදි කමන්නේ ඔපරේෂන් කරනවා කියන එක බෑ. ඒ නිසා සෝවන් වුණාට පස්සේ තමයි සීලයක් තියෙන්නේ. ඒ නිසා අපි දැන් ඔය අනුසයයට ඉස්සර වෙලා කිසි කෙනෙක් භාවනා කරේ නෑ. මොකද භාවනා කරතන සීල්මදි කියනවා. එක එක එක එක කරගෙන බෑ බෑ සීලයේ අන්තිමට මෙයන්ට භාවනා පටන් ගන්නවා. ඉතින් ඒ කියන්නේ නොකරන වේදකමන කෝදොත් කල 7යි 7යි ඉල්ලන කතාව තමයි. කියන දෙයින් පටන් අරගත්තා නම් ප්‍රැග්මැටික් වුණා නම් ඒ අවශ්‍යතාවයේදී අවශ්‍ය කරන සම්පූර්ණ ඒක මේ කියන්නේ අපිව බලාපොරොත්තු වෙන ලීනියර් සිස්ටම් එකට නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒක ඉලෙක්ට්‍රික් සිද්ධ වෙනවා. ඒක අර චින්තනය රේඛීය චින්තනයකට ගෙනකොට මා අධ්‍යාපන ක්‍රමයේ ඉගෙනගත්ත කෙනෙකුට මේක හිතාගන්න බෑ. මොකද මේක හරි ඉලෙක්ට්‍රික් මේක හරි මේ ඉම්ප්‍රොම්ප්ටු වෙන වැඩක්. ඒක මුත්‍රාසේ සම්පූර්ණ විවෘතව තියලා තියෙන්නේ. කොච්චර සාක්‍ය වංශෙ පිළිලා කොච්චරක් භාවනා කරත් අනිවන් නොලබන්නේ ඉඳ තියෙනවා. මේ අහක යන කාට හරි බුදුහාමර බණක් කියපු ගමන් අනිවන් ලබන්නේ ඉඳ තියෙනවා. ඒ විමුක්තකම වෙන කිසිම ආගමකට. අපේ හිත සම්ප්‍රදාය කඩලමයි පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්න අගන ප්‍රශ්න සාධාරණයි. නමුත් මේ මං කියන ටිකෙන් ওই ප්‍රශ්න උත්තරේ හම්බෙන්නේ නැහැ. එකයි කියන්න තියෙන්නේ. ආවල් කාරණා නිසා ආවල් කාරණා නිසා අපිට භාවනා කරන්න බෑ නැත්නම් මේ මයින්ඩ්ෆුල් වෙන්න බෑ කියන අර නෑ බෑ සංඥාව අයින් කරලා දාලා කියන තැනින් පටන් අරගත්තොත් කරන ප්‍රමාණය තමයි අංශස තියෙනවා කියලා කියන්නේ. ඒ පිළිබඳ මේ දවස්වල හරියට තොරතුරු පටන් ගන්න තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ දෙන්නේ කියන්න පටන් ගන්න තියෙනවා ජේසු අනෝ පාදතපු කියලා. ජේසුස් නම් බුද්ධ ශ්‍රාවකයානෝ කියලා. බුදුචාන් ඒ ඉස්ලාම් ජේසුස් වහන්සේගේ රූපයක් ඇඳලා හරි තියෙන්නේ ගුටන්බර්ග් වල අච්චුගාපු බයිබලෙ කියලා. ඒකේ පිටකවර තියෙන්නේ භික්ෂුගේ රූපයක්. මේක පින්නලා තියෙන කියනවා මේ බුදුචාන් වහන්සේ මෙහෙන් ගිය අශෝක රජුන් කාලේ ගිය තේරපුත්ත ස්වාමීන් වහන්සේගේ ප්‍රධාන කරගත්ත නිකායත් කියලා තියෙනවා තෙරපිටේ. ඒ තෙරපිටේ නිකායට සම්බන්ධ වෙලා තිනවා ඊයර හැංගිලා ඉන්න කාලේ. ඊට පස්සේ ලැබිලා තියෙන දැනුම ගොඩක් කරලා සමථයට පැත්තට බර වෙලා තියෙනවා කියලා බයිබලයයි ඉතිඋත්තක පාළියයි දෙක සංසන්දනය කරලා පෙන්නනවා. කෙලින්ම ඉතිඋත්තක පාළියේ ගාථාවෙන් ගාථාවේ කියන දේවල් බයිබලයේ වාක්‍ය වාක්‍යයට දාලා සංසන්දනය කරලා පෙන්නන එක තියෙනවා. මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය. ඒක නිසා මේ ඉන්දියාවේ පිටකරෙන් කියලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ නැස්චාත ධර්මය අනිච්ච දුක්ඛ තුනම නැස්චාතයි. දේශනා කරේ නැස්චාත ධර්ම පාලි භාෂාවෙන්. ඒක හරි ලේසි කොම්ප්ලිකේට් කරනවා. ඔය යේසුස් වහන්සේට සිද්ධ වුණේ හීබ්‍රු භාෂාව ගන්න. හීබ්‍රු භාෂාව පොසිටිව් ලැන්ග්වේජ්. ඒක කාමෙට කියන භාෂාව. ඒකෙන් මේ වචන කොමියුනිකේට් වෙන්නේ නැහැ. ඒසයිවා කියනකොට අහන කෙනාටම රිදුනවා. ඒ රෝම අධිරාජ්‍යයන කියුණේ මම බැටළු රාජ්‍යයේ දියන්නාසන රාජ්‍ය රෝ කියලා යකිවි. ෆිගරටිව් ලැන්ග්වේජ් එකෙන් කිව්වේ මම ජූස්ලට නායකත්ව දෙන්න යාවේ කියලා. ඒක රෝමන් අධිරාජ්‍යයක අභියෝගයක් කරන තව කෙනෙක් වෙනම රාජ්‍ය පීඨවල. නැත්නම් ඒ නිසා මේ ළඟදී ඔක් කියන ගියාම hina යනවා කියන්නේ ඒ ළඟදී මේ මුස්ලිම් මිනිස්සේ සම්පූර්ණ පරිණිපාන සූත්‍රය විස්තර කරලා දෙනවා චැප්ටර් එකක් අරගෙන මුස්ලිම් මිනිස්සු ඉන්න ලක්ෂූරියස් හෝල් එක 10000කට වැඩි මුස්ලිම් මිනිස්සුන්ද පරිණිපාන සූත්‍රය ක්ලෝස් එකෙන් ක්ලෝස් එකට විස්තර කරලා කියනවා ඕගොල්ලන්ට තේරෙනවද බුදුහාමුදුරුවෝ කියලා කියනවා බුදුහාමුදුරුවෝ පිරුණාට පැනලා පස්සේ මේ මේ ಗುಣ කියන තව බුදු කෙනෙක් පහල වෙනවා කියන්නේ ඒ තමයි නබි නායකතුමා අපේ කට්ටිය තාම බලා ඉන්නවා මෛත්‍රී බුදුහමර එකම ඒ ඇවිල්ලා ගිහිලා ඒ අපි කියලා තියෙන්නේ තන්නේ ඌ ඒ පරිනිර්වාණ සූත්‍රය දෙන ඉන්ටර්ප්‍රිටේෂන් එක භික්ෂුවකටවත් දෙන්න බෑ. ඒ තරම් වචනේ වචනට අකුරින් අකුර විස්තර කරලා විස්තර කරනවා බුදුහාමුදුරුවෝ පිළිවෙලට නෙමෙයි කියලා තියෙන දැකලා. සර්වඥතා ඥාණයෙන් දැකලා ඔබ කියවපන් කුරාන. ඔය ගුණ ටික නිවේදන අභිනායකතුමාගේ තියෙන්නේ. ඒකේ මොකද කියන්නේ? ඊළඟදේව කබාවල තියෙන ගිහිල්ලා වන්දනා කරන අර මේක ඇතුළේ තියෙන බුදුහමගේ ත්‍රිපත්‍ර කියලා කියනවා. තාමත් ඒක බලන්න පුළුවන් නෝ. පෙන්නන්නේ ලෝකෙ වැඩිම පූජක මේ භක්ති මුතුන් එකතු වෙන තැනනේ මක්කම මක්කම වටේ ඉතින් තමයි මුන්නමන්තානකතු ස්වාමීන් වහන්සේ ගිහිලා පිටවපු සුණතරන්ත දේශයේ කෙලින්ම රත්හඳු වලින් හදපු මාලිකාවක් තිබුණා කියලා කියන තැන කියලා අර්ථකථන කරනවා. සිල්ක් රෝඩ් එකේ තමයි ගිහිලා තියෙන්නේ. එතන තිබිලා තියෙන්නේ ඔක්කොම විනාශ කරලා තියෙනවා. එතන ඒකේ බෞද්ධවාදයට අවිල්ලා තියෙනවා. ඊපස්සේ නබිනාගතුමා හමුදාව දාලා බෞද්ධවාදයට විරුද්ධ ඒක දේවවාදය ඇති කරා. ඇති කරන මේක ඉඳ ගන්න බෑ. ඊට පස්සේ ඒක වන්දින්න පටන් ගත්තා. එතනට අද වැඩිම වන්දනා කරන තැන ඒක සිරිපැතලක් මක්කම දේශය කියලා කියලා තියෙන්නේ ඒ සම්බන්ධතාව කියන්නේ මේ කොයි එක බොරුද කොයි එකක් කියලා කාටවත් කියන්නේ. මේ බෞද්ධ හරිය කැමති ඔක්කොමලත් බෞද්ධ පුස්තකවලලා කියනවා කියන්නේ. ඉතින් අපි ලොකු සංකීර්ණ කාලේ කියනවා මේ ඉන්දියාවේ ගිය වෙලාවේ හොඳටම මේ මුස්ලිම් මිනිස්සු කියන ගමන ඔයගොල්ලෝගේ දෙය බුද්ධලාගේ පශිනා තමයි අපේ නායකයා ඒ තේර ගත්තා. පශිනා තමයි අපි හදනවා. අපේ ආගම තියෙන දේවදත්ත තමයි දේවදත්ත මුල් කරගත්ත ආගමක් තියෙන්නේ. බුද්ධ ආගම නතර. ඉතින් මේ කොච්චර ෆැලසීස් ද කොච්චර concept කොච්චර ක්‍රියාත්මක කියලා දැනගන්න අපිට. ඒක නෙවෙයි වැදගත් වෙන්නේ. ඒ මං අර ඉස්සලා කියපු මේ කවුද මේ ඒ මනුස්සයා මුළු ඔක්කොම ආගම් පටන් ගන්න එකකින් කියන අදහසෙන් තමයි ලෝකේ වටේ යන්නේ. ඔස්පෙන්ස්කිගේ ගුරුනාන්සේ එයා පෙන්ලා දෙන්න හදනවා මේ ප්‍රශ්නේ තමයි මේ නිකාය බෙදන්නේ. තේරවාදයේ අපේ තියෙන සාමාන්‍ය නිකාය අමර පුරාණම්මන කියලා. ඊට මහායාන තේරවාද අතර වෙනස්කම් තියෙනවනේ. අන්නේ වෙනස්කම් ටිකක් මිසක් මූල සත්‍ය එකයි කියන වගේ අදහසක් තියෙනවා කියන්නේ. ඒක හරි අමාරුයි අපිට ප්‍රමාණ කරන්න අමාරුයි. මේ මෑතක ඉඳලා හරියට ගවේෂණ යනවා. ඒ යේසුස්වහන්සේගේ සෝහන හොයාගෙන තියෙනවා. මේ ඉන්දියාවේ ඒ මුස්ලිම් මිනිස්සු තමයි දැන් මේක කරගෙන යන්නේ. ඒක ලිඛිතව තියෙනවා. මේ ඉසාක් ඉසාක් මොකක්ද කියනවා කියන හඳුනන්නේ ඉසාක් ඉසාක් කියන නමෙන් මේ මේ කොහෙද කාන්තාර දේශේ දැනටත් තියෙනවා කියලා ඒ ඔප්පු කරන ඔප්පු කරන BBC BBC ડોකියුමන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ යේසුස් වහන්සේගේ බුද්ධාගම සම්බන්ධ වෙච්ච සම්බන්ධතාවය පිළිබඳව ඉතින් තියරිටිකලි තමයි පෙන්ලා දෙලා තියෙන්නේ ওই ඉතිඋත්තර පාළියේ තියෙන දේශනා මම පෞද්ගලික දවසේ නිදාගේ බැලුවා චීන බයිබලේ ප්‍රොවර්බ්ස් කියලා එකක්. ප්‍රොවර්බ්ස් කියන්නේ නිකන් සේයින්ස්. කියලා බලන්න දැන් කතෝලික මිනිස්සු කරන මොනක්වත් නැහැ. තන්නේ ක්‍රම ධම්මපදේ. කර්මේශා කර්ම ඵලය පිළිබඳව සතුන් මැදීමේ ආදීනාව සතුන් කරගන් කිරීම කාමීත්‍යාචාරය හැම එකක්ම දීලා තියෙනවා. ඉතින් ඒක මගේ මවුස් හවුසෙන් ගියාට පස්සේ මට දෙන්නේ මේ ෆාදර් තියෙන කාමරේ. පල්ලි. ඉතින් ෆාදර්ට සර්විස් එක කරන්න ඡාම සර්විස් එක කළා ෆාදර් යනවා. ඉතින් මම දවසක් කාමරේ යනකොට ෆාදර් සර්විස් එක කරනවා මට ආසාවක් තිබුණා කියලා අහගෙන. පිටිපස්සේ. ඒක සිවුරක් කරගෙන උතෙන් ගිහින් මල කචල් වැඩි. ඊට පස්සේ මම මගේ අපකා ගන්න කිව්වා මට හරි ආසයි යන්නේ ඌ කතලෙක්. ඉතින් කසාච් කිසිම ප්‍රශ්නයක් නැම පාටින් අවසර ගන්න කියලා වාඩි වෙන්න මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. ඔතන සිස්ටර්ස්ලා. මම කෝයේක ගැලපෙන්නේ ප්‍රශ්නයක් වෙනවා. ඔබ කීපම් ෆාදර් අකම ජනතමට ඉන්ටර් ගන්න දෙන්නේ. ඒක කියනවා මම එයා ඉන්න කියලා මම හිතන්නේ. කාමරෙත් බයිබලේ තිබුණා. මම ඒවා මේ ප්‍රොවර්බ්ස් පෙන්නලා මෙන්න මේ මේ වර්ෂෙක් කියලා කියා කිව්වා මේ දැනුමේ ආගමක් නැහැ ජූස් ලගාව උල් සත්‍ය සියල්ලම තියෙනවා මේ ප්‍රායෝගික කරන්න ගියාම කබර ගෝයා කල ගෝයා කර ගන්නවා ඛණ්ඩ ඒකයි ආදා ආගම කියන්නේ සත්‍ය දන්නේ නැතුව නෙවෙයි කවුරුත් වාසියටත් ලේසියටත් දැන දැන වැරදි කරනවා ඒක උනත් ඉදහසක් කරුණු කියනවා නැත්තම් හදලා කියනවා ඕකයි ආගම කියන්නේ අපි කරන්නේ ඔච්චරම තමයි. කවුද මෙතන ඉන්න කට්ටිය දන්නේ නැති අතුම් මරණක හොඳ නැහැ කියලා කවුද දන්නේ නැති. හොරකම් කරන එක හොඳ නැහැ කියලා දන්නේ නැත්තේ කවුද? ඒක තමයි හොරකම් කරනකොට පස්සේ ඒක සාධාරණීකරණය කරන්න අපි කීයක් කරු කියනවා. හොරකමක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඕක තමයි ආගමෙන් කරලා තියෙන ඔය දෙක අතර පොඩි බටර් ලේක් එකක් අර දෙනවා අර පාම්පිසි එක බඳිට. ධර්මයෙන් ධර්මයේ සුද්ධත කියලා තියෙනවා. ඒක අපිට මේ වාද වේද කරන්න බෑ. මේ මූල සත්‍ය ධර්ම හැම ශිෂ්ටාචාරෙම තියෙනවා කියන්නේ. ඉතින් අපි අපි දකින්නේ බුදුරුත් 512000ක් ලෝකේ පහළ වෙලා තියෙනවා මේ බුදු දානවාසිය 아무ත් එක් නෙවෙයි. උන්වහන්සේ අර තිබුණේ මතු කරගත්තා මිසක් අලුත් දෙයක් මොකුත් නැහැ. ඉතින් ඔය නන්දි කියන ගවයා නන්දි විදාල ජාතකේ අපි අදහනවා. මුස්ලිම් මිනිස්සු නන්දි කියලා ගවයා තාමත් හදාගන්නේ කොවිලි ඉස්සර. එතනින් ගියාම පඬිවරයෙක් ඉන්නවා ආයුර්වේදය පිළිබඳව ඒ බෝධිසත්ව කියන්නේ. අර ගොල්ලන්ගේ සින්නාංශ කියන්නේ. දෙන්නම එක එකම දෙයට අයිතිවාසිකම් කියලා. කියන බන්නකොට ඇවිල්ලා තියෙන එකම සෝස් එක. නමුත් පස්සේදී එකිනෙක ටස් වෙලා නිකාය වේද හැදිලා අපි රණ්ඩු කරාට සත්‍ය කවදාකවත් ගැටමකට ඉඳ තියලා නැහැ. සත්‍ය හැමලා යුනිට් එක ඉඳ තියලා තියෙනවා. මේ සෙක්ටේරියනිසම් එක ටෙන්ෂන් එකෙන් තමයි අපි එක එක බෙදාගෙන බාධා විදා හදාගෙන ලොකු ආතතියක් ඇති වෙනවා. පුළුවන් තරම් සත්‍යයට යන්න යන්න අපි අතර තියෙන ගැටුම් අනව අවබෝධ අනවබෝධ අඩු වෙනවා. ඔක්කොම මූලිකම හොඳ බව. man is basically good කියන එක කාල් මාක්ස්ම කියලා කියනවා. බුදුජානක කියලා කියනවා ප්‍රබසර මිදම් පිටුවේ චිත්තං කියලා. ඔක්කොගෙම පිට ප්‍රබසරයි. නමුත් අපි ඒක නෙමෙයි දකින්නේ. අපිට දැනුණත් ප්‍රබා කරගෙන නැතුව මාළු කන්න තරම් තරහක් තියෙනවා. ਉਹ මිනිස්සෙක් කියලා වෙන්නේ නැහැ අපිට. මිත්‍යා දෘෂ්ටිකෝ කියලා වෙන් කරගන්නේ මිත්‍යා දෘෂ්ටිකෝ තමයි. අම්මා දිච්චිට ගියාට පස්සේ ඔක්කොම මිනිස්සු. ජීවනanse කවදාකවත් කියලා තියෙන මිත්‍යා දෘෂ්ටිකයි කියලා කවුරුත් පාත් කරලා සලකන්නේ නිසා තමන් වශයෙන් බලන එකයි අනුන්ට ඒ කර්ණාඩිය අල්ලන කොටයි ලොකු වෙනසක් නිසා Taman බලාගන්න Taman ළඟ තියෙන මිත්‍යා දෘෂ්ටි අයින් කරනවා මිස ලෝකෙ මිත්‍යා දෘෂ්ටි අයින් කරන අපිට අයිතිවාසිකම් බුදුහාමුදුරු කියලා නැහැ. මොනවා කරන්නේ? ඒ කියන්නේ යෑම නිසා තමයි මේ විශාල යුද්ධ රාශියක් ඇති කරගෙන තියෙන්නේ. අපිට කියන්නේ බබා පොඩි එකා විනෝදේ. ඌ ඉති දෙල්ලම් කරපුවා. මොකද ඌගේ දෙල්ලම් බලුත් එක. අපි දෙල්ලම් බලුත් එක දෙල්ලම් කරනවා. ප්‍රශ්න තියෙන්නේ. උට කියන ඕකේ දෙල්ලකට ටික දෙල්ලම් කරනවා කියනවා. ඒක ඒක අපි අකින්න ඕනේ. බෞද්ධයෙක් වශයෙන් අපි අන්‍යාගම කියන්නේ අන්‍යාගම කියන්නේ ඒ නීතිය මේ ඒගොල්ලන්ගේ ආගම රැකීම අයිතිවාසිකමක් අපි වග වෙන්න ඕනේ. ඒගොල්ලන් කියන අන්තිම අපි ඉඳගෙන කියන කියනවා ඒක එක නම් වලින් මොක්ෂය කියලා කියනවා. ඒක ඇත්තටම එතෙන්ද යන කෙනෙකුට මිසක බිමේ ඉඳලා ඒක දිහා බලන්න බෑ. උඩින් ඉඳලා පල්ලෙහාට බලන කෙනෙකුට ඒක නාස්ත කරන්න දෙන්නවා. අපි බිමේ ඉඳලා උඩට බලනකොට අපිට කියන්න බෑ. අපි ඒකට දන්නවා අපි කන්නාමාන දිච්ච බලිතවයි කතා කරන්නේ. සුද්ධ වෙච්ච මනසකින් බැලුවොත් වෙනස්. ඒක පිළිබඳව මේ අපිව කියන එකට එක වෙයි දැනම වෙනස් වෙන බව නම් ෂුවර්. අපි හැම ආකාරයෙන්ම හරි යේසුස් වහන්සේ එතෙන්ට ගියා කියන එක නම් කියන්නේ නැහැ. නමුත් හොඳ ප්‍රතිපත්තිකාරක හිටපු බෞද්ධ ශ්‍රාවකෙක් මාට ලකුණු තියෙනවා කියලා කියනවා. මුගක් වෙලාවට කියන්නේ සමත පැත්තෙන් දිනු කරලා තියෙනවා. මම දන්නේ මුළු බයිබලයේම කියලා බලන්න යේසුස් වහන්සේගේ කැපවීම. ආ මොකක්වත් කිසිම හාමුදුරුවෝ කෙනෙක් කිසිම ආහඳුනට ඉතින් යන්න බෑ. නැගේ සාකච්ඡා කරගෙන ඉන්නකොට අම්මයි තව කවුද එනවා. මොකද ශාලාවන් පිළිලා. එකට කැලේ කියන දේපුත්‍රන්ගේ අම්ම ඇවිල්ලා ඉන්නවා කියලා. මම කාගවත් පුතෙක් නෙවෙයි කියලා කියපන් කියලා. මේ ඉන්න කට්ටිය විතරයි මගේ නෑ දැයි ඔය දේනාකමට මයිගේ සම්බන්ධයක් නෑ කියන මොකද වෙනවද? ඒ ධර්මතම එයා කරන වැඩේ සිහිර සිහියක් කරලා තියෙනවා. ආයතන දැන්ට තේරෙන්නේ නැහැ. ඒ කාලේ ඒකට දෙන ඉන්ටර්ප්‍රිටේෂන් එක ගන්නවද? මේ ළඟදීම සර්ව සාමයික සාකච්ඡාවක් කරා. ලංකාවෙන් ගියාට බුද්ධහම ජීකනා කියලා දෙනවා මේ වගේ සර්වචන්නාංශේ මෙන්න මෙවැනි දෙයක් විතර කරලා තියෙනවා. තරකයට අහු වෙන්නේ නැති, හොඳ නරක නැති, හරි වැරදි නැති, කිම්පව් නැති. මේව තත්ත්වයක් ගැන කතා කරලා තියෙනවා. ඒක තමයි අපේ අපේ නිෂ්ඨාව. එතකොට මේ කතෝලික කෙනෙක් අපේ යේසුස් වහන්සේත් ඒකම කිව්වා. ගෝලෙන්ට තේරුම් නැති නිසා ලිව්වේ නැහැ. දැන් අපි බුදුහාමුදුරුවෝ කියලා තිනවා මේ මම නිවන ගැන හෝ ශුන්‍යතාව ගැන කතා කරුවද ඉස්ලාම ලෝකෙට එපා වෙන්නේ ඒක තමයි. ශුන්‍යතාව පරිසංගත දේශනා, නිපාන පරිසංගත දේශනා මිසුන් අපිට දෙනවා. මේක හරිය කැමති සිද්ධාර්ථ කුමාර ගැන අහන්න. බුදු වුණාට පස්සේ කිනව ටිකක් සැර වැඩි අප්පත් තියෙනවා. ඒ ජාතක කතා කට අරගෙන අහන්න. බුදු වුණාට පස්සේ කියනවා කියන්නේ ඒකෙදි තම්බිලාට හරි මොසෙක් පොස්ට් කතෝලික වචන කියන්න බෑ නේද? නෑ කිව්වා. ඉතින් ගන්න අපේ කට්ටිය. මේක අපේ බුද්ධාගම ඉතිහාසය බලනවා 100 100ක් පැත්තනේ කතාව. ඒ අර හිනායන මහින්දා කුමාරතුංග කියලා කියන්නේ මේ භාෂා කියන්නේ රට ජාතියේ භාෂා විතරයි ආගම ගැන කතා කරලා නැහැ. ඒ වගේම ලස්සන කතා කියනවා. ඒ වගේම එක දවසක් ඉතින් තියෙනවා බුදුහාමර බලන් යනවා කියලා වෙසක් දවසේ. සාම්පිච්ච මල්ටිපල් කරා සාක්ෂි දාගෙන යනකොට මේ බුදු පූජා ඉවර වෙලා, බුද්ධ පූජා ඉවර වෙලා මේ කට්ටිය බණ අහනවා. හමුදු බණ කියනවා බුදුගේ කවුරක්වත්. මියා දොර යන බලනකොට ඇතුලේ පහම් පත්තු කරලා අඳුම් කර පත්තු කරලා බුද්ධ පූජා කියලා දොරවල් වල ඇතුලට අටවට බස්සල හරකා. ඒ වගේ ඒතොරේ අපෝ බුදු කෙනෙකුට තියා හිර කාලේකවත් මෙහෙම දඬුවම් කරන්න වටනොත් පහම පත්තු කරලා අඳුම් කර පත්තු කරලා දොරක් වහලා අර බුද්ධ පූජාවෙත් මැස්ස වහලා සතුත් එක දැන් පහල යන්නත් බෑ මේ පුදු මල්ලාසනේ පුරවලා. දකින්නට සොරි කියලා හිතලා කියලා කියන කපල ගත්තට පිටිපස්සට. බුදුහාමුදුරුවෝ මොකද පොඩි දාස් පස්සට ගත්තේ කියනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ වගේ සියල්ල දන්න උත්තරක මේ තිරසනෙකුටවත් කරලා තියෙන වැඩක් මේ කරලා තියෙනවා. උලම් වලින් උලම් කවුරුවක් නැහැ. අනුගුරුගත උල පහපත් උල මල් පූජා කරලා බුද්ධ පූජා කරලා අනේ කුමාරතුංග මම දුෂ්කර ක්‍රියා කරන කාලේ උන්ට වැඩි දුක් විඳලා දිනවා ඔබ ඕක ගැන කලදොල්ලා ඉන්නයි. ඒක ලේකවලු මට මේ ඕක නෙවෙයි හිත තමයි අර මං කිව්වා මං කිව්වා කියලා අර හාමුදුරු කියන බණ එනකොට නම් මට කනගාටුයි. ඉමනේ කියන්නේ මං කිව්වා මං කිව්වා කියන පච ඇහෙනකොට නම් මට විසඳන්න. අද බුදුහාමුදුරු කිව්වයි කියලා මොන තරම් දේවල් කියනවා. යේසුස් වහන්සේ කියපේකම දැන් කියලාද කියලා අපිට අපිට අයිතියක් නැහැ නේ එහෙම කියන්නේ. මෙතන තියෙන සංවේදක ප්‍රශ්නයක්. මොනම එකක්වත් නැහැ. අපේ මනස කියවන්න අපේ ඇඟට බෑ. ඇඟ කියවන්න මනසට බෑ මේ දෙක ගැටපොළ. අපේ ප්‍රියන්ට අපි කින්දේ තේරෙන්නේ නැහැ. අපේ හතුරන්ට අපි කින්දේ තේරෙන්නේ නැහැ කියලා මේ නිසා ශිෂ්ටාචාර ගමී අපි කැලේ හිටියට මේ ප්‍රශ්නයක් නැහැ. තේරුණා? ambiguity of civilization. අපි අද විඳවන්නේ අපි හදාගත්ත නීති පද්ධතිය. කැලේ හිටපු වැද්දට ඌට මේ මේ සිග්නල් ටූත් පේස්ට් දත් ගුරුසු ඒකට වැඩි හොඳයි අරක කියන කතාව නෑ උදත් නැදින්නේ දත්තට ප්‍රශ්නයක් තිබුණේ නෑ ඩෙන්ටිස් ලක්කයි කවදාකවත් තිබිලා කියලා අහලා තියෙනවා සයිකියාට්‍රික් ප්‍රශ්න නෑ මොකද සයිකියාට්‍රිස්ලා නෑ කිසිම මානසික ආකාරයක් නෑ මොකද සයිකියාට්‍රිස්ලා නෑ මේ දැන් ඉන්නවා බඳුරු ගන්න. ඉන්න ඉන්න ලේද යුන් එක එක ඩිපාර්ට්මන්ට් හදනවා එක එක බේත් හදනවා ඒක කම්පිට් වෙනවා. නිකමට හිතනවාද අපි ආපහු මේ මේ මුතුජනන්සි ආරාධනකතුමා දුක්කමුණකතුමා සංඥාකාරකතුමා කියන අධිපත්‍යණ කියන්නේ ඉස්සෙල්ලා කියලා දෙන්නේ මොන තරම් සත්‍යයක් තියෙනවද? අපිට ඒක බැරුවට මේ ඉතුරු ඔක්කොම ගම හොයන්න හදන්නේ. so physical, so prominent, so conspicuous. අපි ඒක කරන්නේ නැතුව මේ ටෙක්නික්ස් හොයනවා. තනියම කැලේටලා වැටකටලා ඉන්න මිනිස්සුන්ට හම් වෙන මේ විනෝදේ, ඒ විවේකයේ, ඒ පිරිසුදු වාතයේ, ඒ පිරිසුදු ජලයේ මේ මොනම ශිෂ්ට සමාජයකවත් ගන්න බුණා. ඉතින් මේ වගේ ටෙන්ෂන් එකක් ඇති කරන පරිසරයක මේ වතුර බිබී මේ පිස්සොත් එක්ක ජීවත් වෙනවා නේද? වැඩි අපායක් තියෙනවා. වෙන ගිහිල්ලා වෙන විඳ වැඩ දෙයක් තියෙයි කියලා හිතනද අපාය කියන එක. ඒ තන්නේ කර ඩිලයිසේෂන් ඇති කරගත්ත විකාරයක් තියෙනවා. අන්තිම වෙනකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ලිව්වා ambiguity of civilization කියලා. මුසෙන්ගේ මොනවාක් කිව්වේ නෑ වැඩි පටන් ගන්න ඉස්සෙල්ලා කිව්වා වනචරයක්. අරණ්‍යගත වන්නේ වනචරයන් කියන්නේ දුක්ඛ මූලගතව ඤාගාර වගේ කහපන් හිටපොතෙන්ද බලයන්. ඒ ආදිමති මුත්තන් හිටපු කාලේ කිසිම ගල්ලෙන්නේ නැහැ මේ සෙල්ලිපි නැහැ ලිපි දෙකක් නැහැ මොකොත් නැහැ ජොල්ලියේ හිටියා. ඉන්න බෝඩ් කිසිම ලකුණක් නැහැ. මෙන්න ගියා. දැන් මේකේ කාර රෝගකට සෝංකට ආදාන ලෝකේ දියාගෙන පුදුමාකාර එකක් ඇතිවෙනවා. ඒක නිසා අපි කොච්චර සංකර වෙන්න හැදුවත් හොඳටම තියාගන්න ආපහු කැලේට ගිය ගමන් අපි බාර ගන්නවා අපේ ඇඟේ සම්පූර්ණ දැනුම තියෙනවා බාල දක්ෂෙක් බාල දක්ෂිකාවක් වෙන්න වික්ෂක් වෙන්න ඒක කිසිසේත්ම කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ එතනින් තමයි අපි පටන් ගන්නේ මට මේ මේ පරිත්‍ය වගේ කීයක් කැලේට ගියේ හින්දා මම ඉතින් කරව ලොකෝ වටිනා වැදගත්ම තීන්දුව එච්චරයි back to home. කැලේට ගියා. කියන පස්සේ පිටු පටන් අර ගන්නවා. වෙනම නිවන් දකින්න මොනවක් අත් ඕනේ. ඔය තම්බල දෙයක් කාලව පැත්තට ගිය ගත්තාම. කාටවත් ඔබ වෙන්න ඕනේ. හොලිවුඩ් මීඩියාගෙන් ඇහුවලු මේ ඉන්ටර්විව් එකදී මේ බඳපු එකේ නොබඳපු එකේ වෙනස. ඉතින් ඒක කිව්වලු බඳපු කටිනවගෙන ඔළුව වන්දට ඇලේ දෙකටම දුකට පහින්න පුළුවන් කියලා. කොච්චර සත්‍යද කියලා බලන්න. නඩුවේ කරන වැඩ එක පැත්තකින් වයින් වෙන අනිත් පැත්තේ ඉරලා. ඒ තරම් සිම්පල් ඒ තරම් ඍජු මේ විවේකයක් නිදහසක් තියෙන්නේ. මේ බැදී කසාදේ හරහා ඔක හොයන්න යන්න ඕන ඔක් යන්න ඕනේ කියලා කියන්නේ. අවශ්‍ය නම් මේ ලේසි මාර්ගයක් ඉතින් හොඳට සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න. මේ විපස්සනා නොලෙජ් වලින් හරි ෆෝමියුලා වලින් හරි මොනම දෙයක්වත් දෙන්නේ නැහැ. ඒ වෙලේ දෙන්න දෙන තොර පින තියෙනවා කියන්නේ. කරනකොට පින ඊට පස්සේ මේ අනුව හැඩ ගැහුනේ නැත්නම් ජීවන යාත්‍රාව අවතම් පැතු සංගස් කරගත්තේ නැත්නම් බුල්ඩෝසරකින් අයින් කරන්න පුළුවන් දේවල් කංගන්තෙන් අයින් කරගන්න. බුල්ඩෝසරෙන් කරන බුල්ඩෝසරෙන් කරනවා කංගන්තෙන් අයින් කරන අන්තිම ටික. සවිපස්සනා කියන කරලා දෙන්නේ ඒ පුංචි ටික පෙන්ලා දීලා කියනවා. ඉතුරු ටික වගේ වෙන්නේ නැතුව බුල්ඩෝසරෙන් අයින් කරන දේවල් මේ අංගයෙන් අයින් කරන ගියොත් ගොඩක් අරියක්. ඒකට සාමාන්‍ය බුද්ධි පාවිච්චින ලංකාවේ උපදිච්ච අපට හම්බෙලා තියෙන උරුමේ පුංචි එකක්. මේක රටක ඉපදිච්ච මිනිස්සුන්ට කොච්චර බේස්ලස්ද කියලාද? කොහෙද ජීවත් වෙන්නේ මොකද්ද කරන්නේ මොකද්ද බයලජ්ජා මෙලෝ හතරයක් නැන්නේ. අපි දෙන්නේ අපි අම්ලකාකලා උච්චර උසස් විද්‍යාලේ ගියේ නැතුණාද? මොකද්ද ඕක මේට කොමියුනිකේට් කරලා තියෙන අපිට මෙන්න තියෙනවා ස්වභාවික දේ බලට ඕනනම් ගිහිල්ලා ඒකත් කරගෙන වරින් හැබැයි මේ විතර දොර වහලා නැහැ කවදාකවත් ඕන වෙලාවක යන්න පුළුවන් කොහොමද මේ ඕල් මම මම වගේ නට වඩා දුන්නු වගේ පේනවා අතේ ස්වාමීන් වහන්සේ අපි කටින් දෙට ඇදගෙන ඉඳ කොච්චරම මෙතෙන් මේ ආරම්භය ඇරගෙන ඒකත් ඇතුළේ ඉව බලගෙන දෙල්ලක් කරනවා දෙල්ලක් මනත් එක දෙල්ලක් කරවලා දින ගන්නේ කියලා. ඒක ඉතිරයි. පොඩි එකගේ මන අපිට අම්බල සතුට ඕන තරම් ඉඳගෙන ඒ පොඩි වගේ වඩනවා. දැන් අපි බලාපොරොත්තු වෙච්ච කාලේ අරගෙන කියනවා තව ප්‍රශ්න නැහැ කියන පදනම ඉඳලා මම ප්‍රකාශ කරනවා අපි ඉතින් පැයක් කරනවා සක්මන් භාවනා ඊට පස්සේ අපි හතරක නැවත රැස් වෙනවා සාමූහික පදයක් භාවනා සඳහා සියලු දෙනාට සම්බන්ධ සියලු දෙනාට කෙරුවන් සරණ